අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ චන්දනානත්තං පටිච්ච uppajjati පරිදාහ නානත්තං තීති කල්කටේතු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ නානත්තතා නමයක් එහෙම නැත්නම් මේ විවිධත්ව නමයක් විලාසිතා නමයක් අපි මේ සංසාර වටේ ගෙනියන හැටි විශ්සර කරන කතාවකටයි අහුම්කන් දීගෙන ඉන්නේ. මේක සමූහෙටම නව නානත්තතා කියලා නමක් දීලා තියෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඒක උත්තරයක් වෙන්නේ කතමේ නව ධම්මා දුප්පටි විඥා මේ ජීවිතේ තේරුම් ගන්න බැරි තේරුම් ගන්න අමාරු කරුණ නමේ මොනවද කියලා සාරිපුත්‍ර ස්වාමීන් ප්‍රශ්නයක් අහලා කියනවා මේ මේ විලාසිතා නමය මේ විවිධත්ත නමය මේ විසිතුරු බව නමේ තමයි මිනිස්සු තේරුම් ගන්න කැමති වෙන්නේ. පෘ탁ජනයයි කියලා කියන්නේ මේ විසිතුරු බවට කැමති කෙනා. පෘ탁 පෘ탁 කියලා කියන්නේ වෙන් වෙන් දේවල් වලට විසිතුරු දේවල් වලට කැමති, විලාසිතාවලට කැමති, අරයගේ දෙයට මං කැමති නැහැ. වින් වෙනවා. එතකොට රහත් වෙනවයි කියලා කියන්නේ ඕඩම දෙයකට එහෙම නැත්නම් manussකම තියෙන ඕන තැනකට කැමති. අරක මේ කියලා විශේෂතා නැහැ ඕන දෙයකට කැමති. දැන් හැඩ ගැහිලා තියෙන ඕනම දෙයකට. ඉතින් අර දේවල් වලට වෙන් වෙන් මතයෙන් ඉල්ලගෙන රණ්ඩු කරන ගතිය ඉඳලා ඕනෙම දෙයකට සුදුසු වෙන ගතිය තමයි පරිණාමය කියලා කියන්නේ ජීවිතේක. ඉතින් කරන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද කියන එක හිතෙනවා. මේක දුප්පටි විඥහා කියලා කියනකොට බින්ද ගන්න දැක් ගන්න හිතා ගන්න අමාරු. විනිවිදින්න අමාරු. නමුත්තර දේශනාවලදී අපි මතක් කරගත්තා වගේ මේක එක ගුලියට ගන්න නැතුව නමේ වෙන් වෙන් කරලා බලනකොට නමේ මේකට කරලා කඩන්න බැරි වුණාට එක තැන් ඇති සමාල්ලාට අපට ලීෂින් කඩන්න පුළුවන් පුරුක්. ලේසියෙන් කඩන්න පුළුවන් ජවනිකා. ඉතින් ඒ අනුව අපි බලනවා මේ නමේ තුලින්ම ගිහිල්ලා තම තමන්ගේ ජීවිතයේ හැටියට පුරුදු කරන ආපු ක්‍රමයේ හැටියට පහසු තැනක් බලලා කඩන්න පුළුවන් තරම් බලලා කඩන්න. ඉතින් ඒ අනුව අපි ඊයේ තේරුම් ගන්න උත්සාහ කරේ ඒ සංකප්පනානත්තම් පටිච්චුප්පජ්ජති චන්දනානත්තම් කියලා අපේ ආකල්ප සම්පatti තියෙනනේ සංකල්ප සම්පatti අපි ඇසුරු කරන දේ. ඒ අනුව තමයි අපේ රුචි අරුචිකම් පහළ වෙන්නේ. ඉතින් ඒ නිසා ඇසුර හොඳ නම් සත්පුරුෂයෝ නම් පඬිතුයෝ නම් ඒ බුද්ධිලයාගේ මනාපය ඡන්දේ කැමැත්තේ ඉන්නේ නිවන් දකින්න පැත්තට එහෙම නැත්නම් කුසල ඡන්දේ. හොඳ සංකල්ප දෙන්නේ. ඇසුරු කරන අයගේ තියෙන සංකල්ප වැරදි නම් ඒ අනිවාර්යයෙන්ම ඡන්දයක් ඇති කරගන්නේ කාම ඡන්දේ තමයි. ඉතින් අද අපි ලෝකේ ඇසුරු කරන පිරිස්සොල හැටියට කී තරම් පිරිසක් කුසල ඡන්දේ දිහාවට සංකල්පාකල්ප පවත්තනයිද කොයිතරම් පිරිසක් කාමච්ඡන්දේ දිහාවට සංකල්පාකල්ප පාත්‍රනවාද කියන එක මමයි තීන්දුව කරන්නේ. මං ඇසුරු කරන එක නම් මමයි තීන්දුව කරන්නේ. ඉතින් ඒ මානව අයිතිවාසිකම හැම කෙනෙක් ගාම තියෙනවා. ඉතින් ඒ තියෙද්දි අපි ලේසියටත් පහසුවටත් ඔය අසත්පුරුෂයෝ, පාප මිත්‍රයෝ, බාලයෝ ඇසුරු කරොත් ඒගොල්ල ස්වභාවයෙන්ම දෙන්නේ මේ වැරදි සංකප්ප, මිච්ඡා සංකප්ප, කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප. ඉතින් ඇසුර තමයි 50ක් වගේ කියන්නේ. ඉතින් මේ ඇසුර වෙනස් කිරීමේ හැකියාවක් Tamanට තියෙනවද නැද්ද කියන එක තමයි අබිනිෂ්ක්‍මණය කියන්නේ. තමයි මේ පාපතර පසුබිම මොනතරම් ජීවිත පහසුවක් දුන්නත් පාප මිත්‍ර ආශ්‍රය තියෙන නපුර සලකලා අතාරින්න. ඒක විසකුරු සප් සර්පේ කුසේ රැටල් ස්නේක් කෙනෙක් කියලා කියන්නේ. පාප මිත්‍රෙක් ඉන්නවයි කියලා කියන්නේ ජීවිතේ තියෙන විසකුරුම සර්පයත් එක්ක ඉන්නවා වගේ. ඒකේ ඉඳලා මොනව ලැබුණත් ඊට මීට වැඩිය හොඳයි අතාරින්න එක. අන්නේ අතහැරීමේ නරක තැන ඉඳලා හොඳ තැනට යෑමේ හැකියාව Taman තුල තියනවාද ඒක නැත්නම් අපිට කවුරුත් කියලා දෙන්න ඕනද කියන ප්‍රශ්නේ අනුව අපේ ඡන්දේ වෙනස් වෙනවා. ඒ අසුර අනුව ඡන්දේ වෙනස් අපේ මනාපමනාපකම් මනසන කතාව බොහොම සරල ජාතක කතා ස්වරූපයක් තියෙනවා. කැලේක තිබුණ කූඩුවක ගිරවපටව දෙන්නෙක් ඉන්න හුලකට ගහන ගිහිල්ලා කන්ද දෙපැත්තට විසිරියන. එක පැත්තක ආරාමයක් තියෙනවා. භික්ෂු ආරාමයක් අනිත් පැත්තේ හොර මුලක් කියන. ඉතින් හොර මුලට ගිය ගිරවා අර හොරුන්ගේ කතා පුරුදු වෙනවා. ආරාමයට වැඩිච්ච ගිරව ඒ ඒ හාමුදුරුවන්ගේ කතා පුරුදු වෙනවා. දවසක් රජුරෝ දඩේමට ගිය වෙලාවක අතරමං වෙනවා. පිරිසෙන් අයින් වුණාට පස්සේ යනවාර හොරගුවේ හොරමුල ඉන්න දිහාට. එතකොට හොරමුල නෑ ගිරව ඉන්න කූඩුවක. එනකොට කියන ඕන් එන ඕන් එන අල්ලගම් අල්ලගම් කපපේ කපපේ මරපේ මරපේ ගහපේ ගහපේ කියලා අර ගිරව කියවනවා අර රජුරවණ්ඩ ඇහෙනවා මේ ගිරව කතා කරන වචන ඕන් එනවා ඕන් එනවා. ඕන් එනවා. අල්ලගන්න. කපපිය. මරපිය. ගහපිය කියලා. ඒ රජුරෝ බය තැති ගැනීමකටපත් වෙනවා. යන්නේ නැහැ. ඊට පස්සේ රජුරෝට ඉඳලා කන්දේ අනිත් පැත්තට යනවා. එතකොට ඉන්න කිරවා කියනවා එන්න පත් කණ්ඩ කෑම වතුර බොන්න කියලා රජුරණ බොහොම ආදරෙන් කතා කරනවා. ඒ කිරව දෙන්න මේක කුඩු හැදිච්ච කිරව දෙන්න. අර හොරමුලා සුරු කරපු කිරව කමපේ මරපේ ගහපේ කොටපේ තියෙන ගහපේ මරපේ කමපේ කොටපේ පාලි සංස්කෘතත් කිව්වා කියලා අර කවියත් ඉගෙන ගන්න මේ වචන විතරයි. අර සාන්තදායක තැනට ගිහ කියලා ඕක දාන එන්න බත්තියක් කන්න පතුටියක් බොන්න ගිමන් අරින්න ඒ එන තාපසගොල්ල නෙමෙයි එහෙම කියන්නේ ගිරව. ඉතින් අපේ දරුවෝ අපි කොහටද යොමු කරන්න කියන එක අර අහිංසක දරුවෝ දීමාපියෝ 100%ක්ම කියන්න එපා. මේ අහිංසක දරුවෝ මල් වගේ තියෙන දරුවෝ මේ අපි සිවිල් සර්වන් කෙනෙක් කරන්න, දොස්තර කෙනෙක් කරන්න, ස්ටේෂන් මාස්ටර් කෙනෙක් කරන්න, ඉංජිනේරුවෙක් කරන්න කොහෙද පිටත් කරන්නේ? පිටත් ගියාට පස්සේ ඌ ඒ කතාව ඉගෙනගෙන ආවට පස්සේ කාට කියන්නේ යමඩ තාත්තා තමයි කියන්නේ. අපබ්‍රංශ කතා ඉගෙන ගන්න. ඊට පස්සේ ඌට මේ සංකල්පවල හැටියට ඇසුරේ සංකල්පවල හැටියට තමයි යාගේ භාෂාභී වාරයේ රුචර්ජකම් හැටෙන්නේ. ඊට පස්සේ රුචර්ජකම් සම්පාදනය කිරීම සඳහා දෙවේලි මහන්සි වෙනවා. ඒ දෙවේලි මහන්සි වෙන මේ නිවන් දකින්නද මහන්සි වෙන්නේ? සීල සමාධි ප්‍රඥාවටද මහන්සි වෙන්නේ? එහෙම නැත්නම් කාමච්ඡන්දෙත් මහන්සි වෙන්නේ කියලා බැලුවොත් ලෝකේ යන දිහාව පොඩ්ඩක් බලන්නකෝ. සමස්ත මානවයා දවසින් දවස දවසින් දවස සංකල්පනානත්වයට යනවා චන්දනානත්වයට යනවා. රුචි අරුචිකම් වල බුදුමාහාර ආසාවක් තියෙනවා. ඉතින් සක්‍රදේවේන්ද්‍ර දවසක් අහනවා බුදුජානනාතේ හම්බ වෙලා අවසරයි මාරිස නිදුකාන් වහන්සේ මේ මේ ඡන්දෙ මිනිස්සු මේ මෙහෙවන මේ එක එක දේවල් ලබා ගැනීමට හොඳින් හෝ නරකින් සාධාරණෝ අසාධාරණෝ යුක්තියෙන් හෝ අයුක්තියෙන් දවල් මිගිල් රෑ දනියෙල් මේ කරන සෙල්ලමට හේතු වෙන මේ ඡන්දයට ප්‍රභවය මොකද්ද? සමුදේ මොකද්ද? ආසන්න කාරණා මොකද්ද කියලා. කිං පබවා කිං සමුදයා කිං නිදානා කිං ජාතිකා. මේ මිනිස්සු ඔක්කොම අවුරුදු 6 වෙනකන් ඔය කිසිම ඡන්දයක් නැතුව ගත කරන්නේ. 6න් පස්සේ අසුරු කරන කෙනාගේ හැටියට ඒක එක එක එක දේවල්ට ආස කරනවා. ඒ ආස කරන දේ ඒ මිනිස්සයා දන්නේත් නැහැ. සසංකාරිකෝ නෙවෙයි ඒකට මෙහෙ වෙන්නේ අසංස්කාරිකෝ මෙහෙ වෙනවා. මේ වුණාට පස්සේ මේ මනුස්සයාට ප්‍රශ්නයක් නැහැ. අඟුලිමාල වගේ 1000ක් කපන්න දෙන්නේ. එහෙම 1000ක් කපන්න ගිය අඟුලිමාලගේ නම අහිංසක. අහිංසක තමයි අතෙන් ගියේ. ඉතින් මේ අඟුලිමාල උප්පත්තියේ ඉඳලම දාමනිකේ නෙවෙයිනේ. මේ මෙහෙවීමක් නිසානේ. ප්‍රභාකරන් දාමනිකෙක් බාටපත් උනේ. එනිසා අවුරුදු 15 16 වගේ වයසේදී පානදුරේට අවලු ඒ හිටියේ ගමේ පූසාරි මෙයාගේ බාප්පලු. ඒ ඉන්ටපු ගාම මිනිස් රණ්ඩුවක් ඇවිල්ලා පූසාරි අල්ලන්න වෙලා පාරමෙද තියලා කපලා තෙල් කටාරමකට දැම්මාලු. රත් වෙච්ච තාර බැරල් එකට. පොඩි එකා බලහන් හිටියලු මේ මගේ බාප්පා. මෙතෙක්කල් මිනිස්සු ඇවිල්ලා මේ පූජාවට දීපු බාප්පා. මේන් බොලේ අරගෙන ගිහලා කපලා තාර බැරල් එකට දාලා පිච්චුවා. මෝ හිතාගත්තලු දෙන්නත් අපට කියලා. ඉතින් දායතලා ඌ ඒකට ලැහැස්ති වුණා. දැන් මොකද උනේ අන්තිමට? රටක නම ගිය, ජාතිය නම ගිය දාමනිකෙබ්බාට බලන අහිංසක කොල්ලට නෑ අර වැඩේ උනේ. ඒ අහිංසක කොල්ලට අර වැඩේ කරපු මිනිස්සු නිකමඩවත් හිතුවද මේ පොඩි ගාමකින් ආදර්ශයක් ගන්නවා. හොඳ නෑ මේ වැඩේ කියලා. අන්තිම ප්‍රභාකරන් කිව්වේ මොකද්ද? සිංහලේ හැම ගහලා හැමෙන් තපත්තු හදපියේ. අර අහිංසක මනසකට වෙන්න පුළුවන් දෙයි. නරක ඡන්දයකට ගියාට පස්සේ ඉතින් මේකට බලපාන සංකල්ප අපි ඇසුරු කරන්නේ අදහස් සුදාස් අපි එච්චර ගණන් ගන්නෑ. කාලල්ලා කොයි එක ඇසුරු කරුවත් කමන්නේ පර්ස් එක පිරෙනවා නම්. Tamanට අවශ්‍ය දේ ලැබෙනවා නම්. ඒ නිසා අද මිනිස්සුયો පුදුමාකාර විදියට මේ කුසල ඡන්දේ සහ කාම ඡන්දේ කියන දෙක නොසලකා ඇරලා මේ ගත කරන ජීවිතය දිහා බලනකොට මුන්ට ඇහ කන දිවනාසය තියෙනවද කියලා සැකයි. දවස පුරාම ගත කරන්නේ කාම ඡන්දේ. ඉතින් ඒක නිසා අර අසුචිත ඇදිරෙන බල්ලෝ ආගේ ඇද්දලා යනවා රූප බලණ්ඩයි, ශබ්ද අහණ්ඩයි, ගඳ බලණ්ඩයි, රස. ඒක පවක් විදියට තේරෙන්නේ නැහැ. රූප බැලුවම මොකක්ද අපෝගේ තියෙන අකුසලේ ඔන්න බ්ලූ ෆිල්ම්ස් බලනවා නම් හොඳ නැහැ. රූප බැලුවට ප්‍රශ්නයක් නැහැ. ටෙලිවිෂන් එක ගෙදර තිබුණාට ඒක එච්චරම නපුරක් නැහැ. ශබ්ද ඇහුවට ප්‍රශ්නයක් නැහැ. ගන්ධ රස පහස අනේ තියෙන තරමටම සැපයි. ඉතින් අන්තිමට ගිහිල්ලා මේ හැදෙන දරුවන්ට මේ දෙන පණිවිඩය නිසා ඒ දරුවන්ගේ මනස මේ নানা ආකාර මේ රුචි අරුචිකම් හටගත්තට පස්සේ ඒ දරුවා ඒකට උත්සාහයක් කරනවා. බලක් කරන්න බෑ. ඒ උත්සාහ කරන්න ඉස්සර වෙලා අද මේ කතා කරපු විදිහට මේ ඡන්දේ ඇති වෙච්ච ගමන් මට මේ දේ ලබා ගන්න ඕන කියපු ගමන් එයාට හිතට පරිලාහයක් එනවා ඌණ භාවයක් එනවා මේක කොහොම හරි ලබා ගන්න ඕනේ කියලා මෙහෙවුම් ශක්තියක් එනවා හිතට දැන් මේ ඡන්දේ කියනක තණ්හා පැත්තට යන්නේ පරිලාහය ද්වේෂ පැත්තට යන්නේ මෙතනින් එහාට අර තණ්හාව දිගේ ගිය පාර හිමීට පරිලාහය කියන්නේ දැවිලි තැවිලි මට මේ දේ නැතුව ඉන්න බෑ මේක අත්‍යවශ්‍යයි ඉතින් ඊට පස්සේ මේ මිනිස්යාට උඩත් කටු බිමත් කටු ඉතින් හොයනවා. ඒ හොයන්න යන්නේ මේ වර්තමානයේ තියෙන දේ මදි නිසානේ. ඒ විතරක් නෙවෙයි වර්තමානයේට ද්වේෂයක් තියෙනවා. ඒකයි මේ පරිලාහයක් කියන්නේ. ඉතින් අපි මේ පරිලාහය නැති කරන්න උත්සාහ කරනකොට කාට හරි හිතනවාද මේ ඡන්දේ නැති කිරුවොත් මේක හරියයි කියලා. කවුරුවත් හිතන්නේ නැහැ. කවුරුත් දන්නේ ඒගොල්ලෝ හිතනවා මේ පරිලාහේ නැතිකරන්න කන්සල්ටන්ට් කෙනෙක් හම්බුනාම හරි සයිකියාට්‍රිස් කෙනෙක් හම්බුච්චාම හරි එහෙම නැත්නම් කවුන්සලින් කරපුවාම හරි උපදේශනේ ලබා ගන්න. මේ ඡන්දේ වෙනස් කරන්නේ ඒ ජීවිතේ ඉන්න එපා. මගේ ජීවිතේට අත තියන්න එන්න එපා. මම මේ කවුන්සලින් වලින් සනීප කළ දෙන්න. සනීප කරපු ගමන් ආයෙත් වැටෙන්නේ අතෙන්දම තමයි. ඒක නිසා එක දවසක මේ මේකට කිට්ටුවෙන් යන මේකට සාධක වෙන ඥානানন্দ සුවංශ උපුරලා දක්වනවා මේ කතා කරනකොට උන්නාග බ්‍රාහ්මණය ඇවිල්ලා සාරිපුත් ආනන්ද ස්වාමීන් අහනවා. ආචාර්ය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා මේ බුදුජාන විශ්වාස කිරේ භ්‍රමචර්ය රකින්නේ ඇයි? ඒකට ආනන්ද හඳුරෝ කියනවා මේ ඡන්දේ නැති කරන්නයි කියලා. මේ විවිධ දේවල් වල තියෙන ආතාවල් නැති කරන්නේ. නැත්තම් මේ විචිත්‍රත්වයට නැතුව ඔක්කොමලා නිකන් මේ සංගයතිය බලපන් මලකට කාච්ච පාටනේ. දිරච්ච ගහක් වගේ ඔය ඉන්නවා. ඕ විලාසිත නැහැ. දින දෙකක් තම්බල දෙකක් කනවා. එළල දුන්න පැදුව උදිය ගන්න. ඔච්චරයි. මේකයි භ්‍රමචර්ය කියන්නේ. ලදයම් සිවුරකින් සතුට වෙනවා. ලදයම් ආහාරකින් බෙන්න බඳින සතුට වෙනවා. ලදයන් බෙහෙත් පිටකෙන් සේනාසනකින් සතුටු වෙනවා. මෙච්චර භ්‍රමචර්යය කියන්නේ. ඉතින් භ්‍රමචර්යය ඇතුළටත් ඇවිල්ලා අපි උඹට වෙන්ටිම මට මේක ඕනේ මංගට ඩි අරක් මේක ඕනේ කියලා ගහ බඳ ගන්න ගියොත් ඒකද ඉතින් මානකමක් කියන්න බෑ. එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දෙනෙමන උත්තරේද ඒ උන්නාග බ්‍රහ්මණ කොහොමද ස්වාමීන් වහන්සේ මේ ඡන්දේ නැති කරගන්නේ? කොහොමද ස්වාමීන් මේ ඡන්දේ අඩු කරගන්නේ? කොහොමද ස්වාමීන් මේ ඡන්දේ නන්නත්තර වෙන්න දෙන්නේ නැතුව අටු සීමාවකට නැත්තම් අර පිටිමැසුන් දායක සාමාන්‍ය ප්‍රයෝජනේ සලකලා ගත කරන සල ජීවිතය යොමු කරන්න කියලා. එතකොට ආනන්ද මේ ආනන්ද සංජන ඡන්දයෙන්ම තමයි ඡන්දේ නැති කරන්න පුළුවන්. ඡන්ද ඡන්දේ නිසාම ඡන්දේ නැති කරන්න පුළුවන්. එතකොට බ්‍රාහ්මණයට සෙත් මේක අහනකොට ඡන්දෙන් කොහොමද ඡන්දේ නැති කරන්නේ? ඒක නම් මේ 이르දිපාද හතරක් තියෙනවා. ඡන්දේ 이르දිපාදය, ඡන්දේ 이르දිපාදේ ඡන්ද ප්‍රදාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදම් භාවේදී එයා අදෂ්ඨාන අදිෂ්ඨානයක් ගන්නවා මේ ලෝකේ ඔක්කොම එක නඩේට මේ කාමයේ දිගේ විචිත්තත්වයේ දිගේ යද්දි බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා මේ විචිත්තත්වේ නැති කරලා ඡන්දේ නැති කරලා මේ ඒකත්තතාවයට නැත්නම් ඒකා චිත්ත ඒකාග්‍ර භාවයට ඒකෝදි බහට උත්සාහ කරනවා මාත් උත්සාහ කරනවා කිය. එයා ඇති කරගන්නවා කුසල ඡන්දය. ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති. එතකොට එයා මේ ඡන්දේ නැතිකරන්න ඡන්දේම තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ බොහෝ දේවල් බොහෝ විචිත්‍රතාවල් බොහෝ නන්නත්තර දේවල් වලට යන වෙනකොට ප්‍රයෝජනේ සලකලා මේ කටයුතු කරන්න ගියාම කෙනෙකුට ඡන්දේ නිසාම ඡන්දේ නැති කරගන්න පුළුවන්. ඉතින් ඒ දෙයට ඡන්දය අනුවම ඡන්දේ නැති කිරීමේ ක්‍රමය තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. අන්ත දෙකට යන්න එපා. දැඩි රාගයට හෝ දැඩි ද්වේෂයට යන්න එපා. පුළුවන් තරම් මැදට එන්න. පුළුවන් තරම් මධ්‍යම ප්‍රතිපදාවට වැටෙන්න. ඉතින් මධ්‍යම ප්‍රතිපදාවේ තියෙන හොඳ හෝ නරක තමයි ඒක කම්මැලි කරන සුළුයි. ඒක නීරසයි. අන්ත දෙක හරිය විචිත්‍රයි. ඒක හරීම සිද්ධි බහුලයි. ඒක හරීම උනන්දු කරන සුළුයි. ඉතින් ඒක නිසා අර ඡන්දය අනුව අධික කාමරාගයට හෝ ද්වේෂයට ගිය කෙනාගේ චිත්‍රපටියක එහෙම බලන්නේ මගුල් ගෙවල් තුන හතරක් තියෙනවා ෆයිට් එකක් දෙකක් තියෙනවා පිච්චර් එකට ඕන තරම් සෙන් ගියනවා. ඒක තමයි පිච්චර් එකක් හදන්න තියෙන ක්‍රමය. ගහ බැන ගන්න තියෙන පටන් ගන්න තියෙන පිස්තෝලේ කඩුවයි කෙනිස්සයි තියෙනවා නම් කට්ටිය විසිල් ගහ ගහ බලන්න. පිටන්න බෑ තුනෝ කවුරු හරි මේ භාවනා කරන ෆොටෝ එකක් පෙන්නගෙන හිටියොත් එහෙම යයිද කියලා බලන්න පිච්චර් එකක් එන්න. උදේ ඉඳලා හැන්ද වෙන පැය තුනම කවුරු හරි භාවනා කරගෙන ඉන්න ෆොටෝ එකක් පෙන්නගෙන ඉන්නවා. මේ ඉන්න කවුරක්වත් යයිද ඔය චිත්‍රපටි බලන්න. බිල මොනව බලන්නද ඔක ඉතින් ඊට පස්සේ. හරි කම්මැලි. නිසා මධ්‍යම ප්‍රතිපදාව හරිම කම්මැලිල වෙනසලු. නිසා භාවනා කරන හැම කෙනාම කියනවා හරි පාළුයි, හරි කම්මැලි, හරි නීරසයි, එක ඉරියව්වේ ඉන්න බෑ. මේ විදිහට කනවට වැඩිය හොඳයි දවස් 10 නම් උපරිම ඉන්නම්. ඊට පස්සේ නම් රැට කන්න ඕනේ ඊට පස්සේ නම් ওই ටිකක් කානිවල් එකට දෙකට යන්න ඕනේ, පාටි එකට දෙකට යන්න ඕනේ, සම්භාෂණ වලට යන්න ඕනේ. මේ හැමදාමත් මෙහෙම ඉන්න පුළුවන්ද කියලා. ඉතින් මේක අපි හිතනවා කියනවා කරනවා විතරක් නෙවෙයි මේ මේ බයිලාව නටන්නේ ළමයි ඉස්සරහනේ. මේ බයිලාව නටන්නේ ළමයි ඉතින් ඒ ළමයි අර කරන දේ උන්ට හොඳට පේනවා. කියන පන්ති කාමරේ උගන්වන දේවල් වලට වැඩිය බොහෝම ලස්සනට පේනවා. ඒක නිසා අපිට පුළුවන් ද චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්හාති පදහති කියලා මේ පළවෙනිම සතර සම්‍යක් ප්‍රදන් වීර්යය තියෙන විදිහට නූපන් අකුසල් නොයිපද වීම පිණිස අපිට ඡන්දයක් ඇති කරගන්න පුළුවන්ද? මගේ චිත්ත ප්‍රවෘතිය මම වර්තමාන මොහොතේ තියලා ඊගාව චිත්තක්ෂණියත් වර්තමාන මොහොතේම තබා ගැනීම සඳහා මම ඡන්දයක් ඇති කරගන්න. නෝපන් අකුසල් ඊගාව චිත්තක්ෂණේ හරි පිරිසුදුට පහළ වෙන්නේ. ඒකෙදි පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව අන්තවාදී වෙන්නේ නැතුව ඊගාව චිත්තක්ෂණේ මම සතිමත් වෙයි. ඊගාව චිත්තය මම ඉන්නේ ඉරියවට හිත දානවා. ඉඳගෙන නම් ආනපාන හරි බිම්බි මැගලිමුට හිත දානවා. සක්මන් කරනවා නම් වම දකුණට හිත දානවා කියලා අපි ගත්තොත් අදිෂ්ඨානයක් ඡන්දයක්. ඒක අර නානා නන්නතර වෙන හිත විවිධ අරමුණු දිගේ පනින වඳුරු හිත එකම අරමුණක තබා ගැනීම සඳහා ගන්න මේ උත්සාහයට කියන්නේ ඡන්දය කියලා තමයි. ඒකත් සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වලට වැඩෙනවා. ඉතින් අපි මේ වෙනකොට දවස් 6ක් 7ක් උත්සාහ කරපු නිසා අපිට පේනවා මේ ඊගාව චිත්තක්ෂණයත් මේ මධ්‍යම ප්‍රතිපදාවේ මේ ඉරියව්වෙම මේ අරමුණේම තියාගන්න වෙන කෙනෙකුට මට කරලා දෙන්න බෑනේ මේක. ඒක තමන්ටම సంతානයේ තුලින්ම තමන්ටම පහළ වෙන්න ඕනනේ. ඉතින් මේ එනකොට එහෙම අදහසකින්ද මේ භාවනා වැඩමුළුවට ආවේ කියන එක ප්‍රශ්නයක්. එහෙම නැත්නම් අපි මේ Brahmacharya රකින්නේ බුද්ධජාන විශ්ේ Brahmacharya රකින්නේ ඡන්දේ නැති කිරීමටයි. ඡන්දේ නැති කිරීමකට නම් නන්නත්තර ගතිය වෙනුවට ඒ කාර්මණක හිත තියන්නයි අපි මේ නිස්සරණ වලට යන්නේ කියන එක බස් එකට එනකොට හිතේ තිබුණත් කියන්න මම දන්නේ නැහැ. මේ හැවිල්ලල පළවෙනි කමඨහන උපදේශ පන්ති ලැබනකොට මේ උපදේශයේ තියෙන්නේ මේ නානත්තර වෙනවා විදිහට නානත්ත් සංඥා නානත්ත් කාය වෙනුවට අපිට පුළුවන් ද එකම ඊටියවේ චිත්තක්ෂණ දෙකක් තියන්න. එකම අරමුණක දෙකක් තියන්න. ඉතින් අපි දන්නෙත් නැහැ කරලත් නැහැ. ඒ නිසා ආවට පස්සේ මාළුවෙක් කොට දැම්මා වගේ කැලේ හිටපු මීහරකෙක් ගමගෙනට බැඳගත්තා වගේ මේ හිත හරියට කලකොල වෙනවා මේ නන්නත්තර වෙච්ච හිත ඒක අරමුණක තියන කාටවත් ඒකේ අතිශේක වාසියක් හම්බෙන්නේ නැහැ එනකොට කවුටත් එහෙම තමයි ඉතින් මේම කරලා පළවෙනි දවසේ කරලා දෙක කරලා තුන කරලා හතර පහ කරනකොට අපිට පේනවනේ යම් ප්‍රමාණයකට උත්සාහයට ප්‍රතිඵල ලැබිලා තියෙන දැන් හොස්ම රැලි 7-8ක් එක දිගට බලන්න පුළුවන් අද ලියලා තිබුණා මන පීවර 20ක් 30ක් එක දිගට යන්න පුළුවන් එමෙතන බිම්බි මැකිලින් වාර මෙච්චරක් බලන්න පුළුවන් මට බත් කන්න යනකොට සතුටුමත් වෙන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. නැගිටිනකොටම යස් සැරලා කොච්චර වෙලා යනවද සතුටුමත් වෙන්නේ කියලා බලන්න බලන්න බලන්න අපිට පුළුවන්. අර නූපන්න කුසල් නොයිපද වීම සඳහා මේ චිත්තක්ෂණ එක එක එක එක ගොඩ දාගන්න. ඉතින් මේක විනෝදාංශයක් කරගන්න ඕනේ. මේක අභ්‍යාසයක් කරගන්න ඕනේ. ආරම්භක තේසේ බිඳුවේ පටන් ගන්න අපි. එකම චිත්තක්ෂණයක්වත් කොහෙ තියෙනවද දන්නේ පිස්සු ඇඟි වඳුරෙක් වගේ අත්ෙන් අතර පැන පැන යනවා. කරලා කරලා කරලා දවසක යාට ප්‍රකාශයක් කරගන්න පුළුවන් වුණොත් ස්වාමීන් වහන්සේ මම මේ කරපු වැඩේ නිසා මම වාඩි වුණා මං කායට හිතේ දුව මට ආස්වාද ප්‍රසආස වෙන්න මට ආස්වාද ප්‍රසආස හතක් අටක් චක්‍ර හත අටක් එක දිගට බලන්න යන්න පුළුවන් වුණා. ඉතින් මේක භාවනා නොකර කීයට හැකි. භාවනා කරපු එකනා කියනවා මගේ හිත ආස්වාද ප්‍රසආසයේ තිබුණ බව මම දන්නේ කොහොමද මට සද්ද නැහැ හිතවිලි නැහැ වේදනා නැහැ ආනාපානෙමයි තිබුණේ මේ ආස්වාදයේ තියෙනකොට සීතල සුලන් ධාරාවක් නාසිකාග්‍රේ වැදුණා මට වැටෙනවා. ප්‍රසවාසය කරනවා මට උණුසුම් සිසිල් ධාරාවක් කිව්වට පස්සේ කාටවත් ප්‍රශ්න අහන්න දෙයක් නැහැ නේ. හිතලා කියනවා නෙවෙයිනේ. gederin කටපාඩම් කරන්න ඇවිල්ලා කියනවා නෙවෙයිනේ. පොතකින් බලලා නෙවෙයිනේ. මෙන්න මේකෙදී Tamanට තේරෙනවා මේක ඉන්න තියෙන ඡන්දේ තිබුණට ඒක සාර්ථක වෙච්ච වෙලාවක හරිගිය වෙලාවකදී ඒකට සාක්ෂි ලැබෙනවා යාට. ඒකට කියනවා ප්‍රත්‍යක්ෂණය කරලා කියන්න පුළුවන්. ඒකට කියනවා Tamanගේ අර්ථචර්යාවෙන් සපෙලා කියන්න පුළුවන්. ඒකට කියන්නේ Tamange චර්යා චර්යාවෙන් සපෙලා කියන්න පුළුවන්. ඒක ප්‍රශ්න කරන්න ඕනේ. මේ ආනාපාන හිටපුවා දන්නේ කොහොමද? ආ ඉතින් කල්පනා කමන්නේ අනිද්දාස බලන්න සද්දක නෙවෙයි කියලා කොහොමද දන්නේ? වේදනාවක නෙවෙයි කියලා කොහොමද දන්නේ? හිතවිලක නෙවෙයි කියලා දන්නේ කොහොමද? හුස්මෙම කියලා ඉතියා කල්පනා කරනවා හුස්ම ගන්නකොට නාස්පුඩු පුරවාගෙන සීතල දැනෙනවා. උණුසුම දැනෙනවා. හරි එතකොට දන්නවා දැන් මෙයා කතා කරන්නේ මම අහන ප්‍රශ්නමයි. එකම මාතෘකාවයි. මේ විදිහට හුස්ම රැලි කීයක් යන්න බලන්න. මට දැන් 3 4 5 6 7ට යන්න පුළුවන්. මේ කියන්නේ එන එන හුස්ම රැල්ලෙන් අලුතෙන් කර්ම රැස් වෙන්න දෙන්නේ නැහැ. නූපන් අකුසල් නූපද වීම පවතිනවා. ඉතින් මෙයාට කියනවා පුළුවන් නම් මේ මේ උපදවාගත්ත පිරිසිදු විඥාන ස්රෝතය මේ චිත්ත වීදිය පිරිසිදු කරගන්න තවත් පිරිසිදු ගන්න මේ හුස්ම එnde ende ende ende මොකද වෙන්නේ කියලා බලන්න. අරකේ අස්තර විස්තර ව්‍යංජන අන ව්‍යංජන හොද්දට සමීපේලා බලන්න කිව්වහම යෝගාචර වාසි දෙකක් හම්බ වෙනවා. ගන්නකොට සීතලයි හෙලනකොට උණුසුමක් විතරක් නෙමෙයි. මේක දිග කෙටි බවක් තියෙනවා. මේකේ මනාපමනාප ගති තියෙනවා. නාස්පුඩු වල වෙනසක් තියෙනවා. එහෙමම බලන්න බලන්න ඉන්න පුළුවන් හුස්ම රැලි ගන්නත් වැඩි වෙනවා. ඇසුර සමීප භාවයේ උත්සන්න භාවයේ වැඩි වෙනකොට ඉන්න දින හුස්ම ගන්නත් වැඩි වෙනවා. ඒ කියන්නේ අර තිබුණු සතියේ ගුණේ සහ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වර්ධනයක් සිද්ධ වෙනවා. ඒක කමටහන් ලියනකොට අහගෙන ඉන්නකොට පොට්ටේ කුටුනත් පේනවා. ඒකට ඔච්චර ලොකු දෙයක් ඔතන නැහැ. ඒක නැතුව මේ වැස්ස ආවා, සද්ද ඇහුණා, කොන්දේ අමාරු ආවා, අතන බඩගිනි, මෙතන බඩේ කැක්කුම් කී කිය ඉඳ ගත්තොත් අපි මේ කතා කරන්නේ එක මාතුකාවද කියලා දන්නෙත් නැහැ. ඊයසකෝ තමයි දැන් එක්කෙනෙක් කියනවා මම හතරෙන් ධානය ගියා. දැන් ගියාට මොකද කරන්නේ? ඉතින් මම අහුව මේ හතරෙන් ධානය ගියා කියලා දන්නේ කොහොමද? ඉතින් පස්සේ ධානය කිව්වහම මොකෝ හතර කියනවා වෙනවනේ. ඉතින් මේ වගේ අපිට මේ ඡන්දේ තිබුණට කරන්න බෑ ගිය බව සපෙලා කියන්න පුළුවන්. මේ සපෙලා කියන්නේ යනකොට අපට තේරෙනවා මෙච්චර ලස්සනට උපයාගත්ත මේ ආස්වාද ප්‍රසවාස අපි කියමු පහක් හයක් කෙරුවා. හය හත වෙනකොට හිත පිටපයින්. මේ තදාකාලිකව ඉන්න බෑනේ මේකේ. දැන් මේ හිත පිට ගිය ගමන් මෙයාට ද්වේෂයක් එනවනේ. මේ මෙච්චර ආශාවෙන් හුස්මේ තියාගෙන ඉන්න ඡන්දයක් තියෙනවා. ඡන්දං ජනේති වායමති කැමැත්තක් තියෙනවා වෑයමක් කරනවා. චිත්තම් පක් ගන්නාති හුදට හිතට ගන්නවා පදහති පදන් කරනකොට ඔන්න හුස්ම හතක් යනවා කියලා කියනවා අටවෙනි එකේදී පැනනවා අටවෙනි එකේ පැනපුවාම කමඨාන සුද්ධ වෙච්ච නැති කෙනාට චක් කියලා හිතෙනවා පරාදෙ මෙච්චර දුර ගියා නිකම් වාහනේ පෙරළුණා වගේ අරමුණෙන් පිට පැන්නා වගේ ඉතින් මේ යෝගාවචරයට කියනවා තරහ වුණොත් ඒ තරහ එතනම හටගත්ත තරහක ඒක දැනගෙන තරහට ඉඳ තියන්න එපා ආපහු බලයක් ගන්න බලන්න හිත පුළුවන් නම් අරමුණට ඒ ඒ හිත පිට යන්නේ නැත්තේ සද්දකට කියලා කියමු. සද්ද උනන පස්සේ ආපහු ගන්න. වේදනාවට කියන්නේ වේදනාවට පස්සේ කොච්චර හරි ආපහු ගන්න. හිතවිල්ලකට කියලා ගත්තට පස්සේ මේ යෝගාවචරය අර වෙච්ච දෙයට අමනාප නොවි හිත නරක කරන්න තු අරමුණට ගන්න පුළුවන් දවසක ඇවිල්ලා කො වාර්තා කරන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට කියන්න වෙනවා තීරුම් කරලා දෙන්න වෙනවා අපි මේ චිත්තක්ෂණය අලුතෙන් කර්ම රැස් නොකිරුවට පෙර කරලා කර්මවල විපාක වාර මේ වෙලාවදී මතුවෙන්න පුළුවන්. ඒ විපාක වාර මතුවෙනකොට හිත නරක කිරුවොත් අලුතින් ආය කර්ම රැස් වෙනවා. ඉතින් වෙච්ච දේ නතර කරලා උකට පුම්බන්න යන්න එපා. පෙන පුම්බන්න යන්න එපා. මේක වෙච්ච මේ මගේ පරණ අතීත කර්මයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේකට කරබගෙන ඕකෙන් වැඩි කලඹ ගන්න නැතුව ආයෙසරයක් හිත දාගන්න පුළුවන්. ඒකට කියනවා දෙවෙනි එක uppannānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ pahānāya චිත්ත ප්‍රවෘතියට පෙර කළ අකුසල කර්ම විපාක වාර වශයෙන් රින්ගන් හදන කර්ම තියෙනවා. බුදුරජාන් වහන්සේ 12 වතාවක් ලෙඩ වෙලා තියෙනවා. ඒ මහෞත්මයන් වහන්සේ නමකේ හිතට මේ වගේ පරණ කර්ම එන්න පුළුවන් නම් අපි වගේ නර පරණෝ ගැන කුමන කතාවක්ද? මේවට තරහා වුණොත් වෙන්නේ මොකද? අලුතෙන් කර්ම රැස් වෙනවා. ඒ නිසා දැනගන්න ඕනේ පළවෙනි පන්තියේ නූපන්න කුසල් නොයිපදවීම පිඳ වැරවඩන කෙනාට පාද වඩන කෙනාට මේක නයි ඉදිපාදනේ සත්‍ය සම්‍යප්පදාන. එයාට ටික වේලාවක් යනකොට අපි කොච්චර මේ මොහොතේ දක්ෂ වුණත් පරණ කර්මවල විපාක වාර අනිවාර්යම එනවා. ඒකට කියන්නේ දැනටමත් චිත්ත ප්‍රවෘත්තියේ තියෙන දැනටමත් ඉපදිලා ගේ ඇතුලේ තියෙන කර්ම ඔලු උස්සනවා. මෙන්න මේව නැතිකරන්න සතිය උදව් කරනවා. මොකද්ද උදව් කරන්නේ? සද්දයක් නිසා හෝ හිතවිල්ලක් නිසා හෝ වේදනාවක් නිසා හෝ හුස්ම නොදෙන යාම නිසා හෝ අමනාපයක් පහළ වුණා නම් ඒ අමනාපේ අගය කරන්න යන්න එපා. හිමීට තොටිල්ලෙන් එළියට බහව ඔබේ කාය ගෙනලා තොටිල්ලේ තියනවා වගේ අර පිටගිය හිත ආපහු අරමුණට ගෙනත් තියාගන්න පුරුදු වුණොත් අලුතෙන් ආපු බාධාවට වෛර නොකර එයාට තේරෙන්න පටන් ගන්නවා දැන් පරණ කර්ම ගෙවෙනවා මම හිත නරක කරගන්නේ. ඒ පර්ම කර්ම ගෙවෙනවා කියන එක ගත්ත ණයකට පොලී ගෙවෙනවා වගේ වැඩක්. ඒ ගෙවෙන වෙලාවේ අලුතෙන් කර්ම රැස් නොකර ඉන්නවනම් යෝගාවචරගේ தත්ත්වය අනිවාර්යයෙන්ම ඉහළ මට්ටමකට යනවානේ. එයා එතකොට දැන් කර්ම රැස් කරන්නේ නැති දැන් අකුසල් නොකරන මට්ටම නෙවෙයි තියෙන්නේ. පෙර කර්ම හේතුවක් නිසා විපාක වාරයක් නිසා ඉඩ එන්න ඉඩ තියෙන ඇතුළතට ආවේ දැනටමත් ඇවිල්ලා තියෙන අකුසල් අයින් කර. මේක ඉතාමත්ම සූක්ෂම වැඩක්. වෙන විදිහට කියනවා නම් සදාචාරයේ ඉහෙළම කෙලවර. හැදියාවේ ඉහෙළම කෙලවර. බෞද්ධ ශිෂ්ටාචාරය කියන්නේ ඔන්න ඕකට. මම දන්නේ නැහැ ස්කෝල් වල විශ්වවිද්‍යාල මොනව උගන්වනවද කියලා. බෞද්ධ ශිෂ්ටාචාරය කියලා කියන මේ පරණ කර්මයක් නිසා ඔය ඉස්මතු වෙලා ආවොත් අලුතෙන් කර්ම රැස් කරගන්න එපා. ඕකට ගෙවෙන්න අරපාන්න. මේක උගන්වන්න පුළුවන් නම් පොඩිදර බොහොම ඉක්මනට පොඩිදරුව මේක තේරුම් අරගන්න. නාකියෝ නාකිච්චියෝ නම් මොන තාලෙන්වත් තේරුම් කරගන්න කොයි වෙලාවෙත් ඉන්න මූණ පුලුටු කරගෙන අයියෝ සංසාරේ අනිච්චන් දුක්ඛං අනාත්තං අනිච්චන් දුක්ඛං සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ කියාගෙන උද්දී ඉඳලා හැන්ද වෙනකන් අර ද්වේෂයෙන්මනේ ගත කරන්නේ. ආච්චිගේ මූණ කන්න පූසි යන්න තමා. ආච්චිගේ මූණ කොණ්ඩ ගැවුම් ගෙඩියක් ආවා. කවදාකවත් hina වෙන්නේ නැහැ. ඊ ආච්චි දන්නේ මේ මූණ පුලුටුලා තියෙන ගියාත්ම කරපු කර්ම වලට ඒකද දැන් hina වුණාට ප්‍රශ්නයක් නැහැ. දැන් hina වෙන්න තමයි බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නේ. දැන් hina වෙන්න තමයි ධර්මය දේශනා කරලා තියෙන්නේ. දැන් hina වෙන්න තමයි සංඝයා ඉන්නේ. දැන් hina වෙන්න තමයි ඔබ සීලයක් රැකේ. කොහොමද hina වෙන්නේ? ඒක ආවට පුප්පන්න යන්න එපා. ගුරුවන්ට යන්න එපා. ඔබ නැවත සතිය පිහිටවවා. මේක බුරුම ස්වාමීන් වහන්සේ උගන්වන උපමා දෙකකි. මේ ඡන්දය කාම ඡන්දෙට යන තියෙන ඡන්දය කුසල ඡන්දයට දාගෙන අපි ශිල්පී වශයෙන් දිනු වෙන හැටි. හිතන්න කියනවා රජුරු කෙනෙක් රාජධානියක් හදලා වටේට දියාගල් දාලා කොටු දාප්ප දාලා කාවල් කාමර දාලා කොටු දියාගලට කිඹුල ගෙනත් දාලා নানা ආකාර දෙයට අරසා තරක. තර කරලා කාවල් කාමර වලට කාවල් කාර්යය දාන. මුරකාර. දාලිවල කියනවා කිසිම සැක කරන කෙනෙකුට රජුරවන්න විරුද්ධ කෙනෙකුට රාජපක්ෂලාට එන්න දෙන්න රාජ විපක්ෂලාට එන්න දෙන්න එපා. එන කෙනෙක් රජුරවන්න පක්ෂයට විතරයි. ඉතින් ඒකට රජුරවන්න විශ්වාසයක් තියෙනවා. එතන පත් කරන්නේ සාමාන්‍ය සක්විත රජුරෝ තමන්ගේ ලොකු පුතා තමයි. සිකියුරිටි සුපර්වයිසර්ට දාන්නේ ලොකු පුතා. ඉතින් එයා දෙන්නේ නැහැ නේ රාත්නාශය කරන්න. ඒ නිසා එන එන කට්ටිය චෙක් කරනවා. චෙක් කරලා අහනවා ඇයි යන්නේ. මේ අහවල් කාරණාවට කවුද කිව්වේ? තමසේ ඩෙන්ටි කාඩ් එක කො තමසේ කහින්න පුළුවන්. උඩ පයින්න පුළුවන්. ප්‍රශ්න දෙක තුනක් අහනවා තරහ යනවා. අහලි වල යන්න දෙනවා. නමුත් මේ වෙනකොටත් ඇතුළට ඇවිල්ලා හිටියොත් එimhe යම් මේකෙන් හතුරෙක් එයාට කාවල් කාරින්න කරන්න දෙයක් නැහැ. එයාට කරන්න තියෙන්නේ ඇතුලේ දාන්න ඕනේ රහසොත්තු සේවාවේ දෙන්නේ තුන් දෙන්නේ නිකන් කැරක් කැරකින්ද මේක ඇතුලේ නිකන් රස්තියාදු වෙන කවුරු හරි ඉන්නවාද කියලා. නිකරුණේ හැසිරෙන කෙනෙක් ඉන්නවාද කියලා. ඒකට ඒ කෙනා ඉන්නේ කාවල් කාමර කාර්යාව වගේ සිවිල් යුනිෆෝම් එකේ නෙවෙයිනේ. එයා ඉන්නේ නිකන් අතු ගන්න මිනිසෙක් වගේ ඉන්න හොඳට බලන් ඉන්න කවුරු හරි සැකසහිත විදිහට හැසිරෙනවා කියලා. එයා සැකසහිත විදිහට හැසිරෙනත් අල්ලන්නෙත් නැහැ. ෆලෝ කරනවා. දිගට බලනවා. බල්ලිවර්ලා කියන කතා කරලා මේ මිනිස්සයා මේ තන මෙතන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අනිත් වගේ මේ පළවෙනි වතාවට අරමුණ මෙනෙහි කරමින් අරමුණ මෙනෙහි කරමින් ඇතුළට කෙලෙස් නොඑන්න පවත්තන එක කාවල්කාරයන් විසින් එන එන එක නත කරනවා. නමුත් ඇතුළේ යම් කිසි දැනටමත් ආපු කෙනෙක් ඉන්නවා නම් ඒක පරීක්ෂා කරන්න ඕනේ යුනිෆෝම් ගහපු නැති CID කට්ටිය දාන. මෙන්න මේ කෘත්‍ය තමයි සතිය කරන්නේ. සතිය ඔහේ ඉන්නවා බලාගෙන. බලන්න බලන්න දැන් අනවශ්‍ය විදියට මට කේන්ති යනවා. අනවශ්‍ය විදියට සද්දයක් ඇහෙනවා, වේදනාවක් එනවා, හිතවිල්ලක් එනවා, කේන්තියක් යනවා. නැත්නම් ආතාවක් එනවා. ඉති බුදුජානසේ සඳහන් කළ තැන එන ආශාවේ කේන්ති ඉතාම ගොරෝසුයි. ඒක මේ හොඳටම තේරෙනවා. අල්ලන්න බලවල හැතිලා ගියොත්. ඒ වගේ මේක පටිච්චසමුප්පන්න. ඒක පෙරකල කර්මක හේතුවක්. ඒ වගේම සංකතයක් කලින් ලකුණක් ඔප්පෙන්නන්නේ නැහැ. මෙන්න මේක අල්ලන්න ගත්තොත් දකින්නකොටම විනිශ්චය කරන්න යන්න එපා. ඒට එහෙම එන්න දෙන්න දෙසතුන් සැරයක්. ආන්න එහෙම දිද්දිත් බලාන ඉන්නවා නම් ඒ වීරිය ඒක හර ඉස්සර වගේ මිනිස්සුත් එක්ක රණ්ඩු කරලා බලයන්කෝ යන්න කියනවා වගේ නෙවෙයි. හැසිරීම අනුව මෙයා සැකකටයුතු කෙනෙක්ද කියලා අල්ලගන්න වීරිය රහසුත්තු සේවා වීරියක් මෙතන තියෙනවා. ඒකට අතින් පයින් වැඩ නැහැ. මුලින් තමයි කල්පනා කරන්නේ. ඒ නිසා තමන් භාවනා කරන යනකොට කාට හරි හිතමු සද්ද බාධා වැඩි කියලා. කාට හරි හිතමු වේදනා බාධා වැඩි කියලා. කාට හරි මේ හිතවිලි බාධා වැඩි කියලා. ඒ වෙලාවේ සද්ද වේදනා හිතවිලි තුනම තියෙනවා. එක්කෙනෙකුට බාධා කරන්නේ එකයි. ඒ කියාගේ කර්ම ශක්තිය හතුර තමයි තීන්දුව වෙන්නේ. පුද්ගලයා පුද්ගලට වෙනස් බාධාවයි. ඒක නිසා බාධාව දන්නවනම් මම මොන જાති මිනිස්සුද කියලා අල්ලගතයි. මම මොන චරිතයක්ද? සමහරුන්ට සද්ද රුස්සන්නෙම නැහැ. අනිත් දෙක ප්‍රශ්නයක් නෑ. වේදනාව හිතවිලි ප්‍රශ්නයක් නෑ. තව කෙනෙක් ඉන්නවා වේදනාව නම් ඉවසන්න බෑ. සද්ද හිතවිලි ප්‍රශ්නයක් නෑ. තව කෙනෙක් ඉන්නවා උදේ ඉඳලා හැන්ද වෙනකන් හිතවිලි හිතවිලි හිතවිලි හිතවිලි අනිත්‍යව ප්‍රශ්නයක් නෑ. ඉතින් මේක හරියටම තුන් හතර සැරයක් බලලා දැනගත්තොත් මට බාධා තියෙනවා. වැඩියෙන්ම එන බාධාව මේකයි කියලා. කේන්දරයේ බැලුවට වැඩිය මම කියන්නේ කවුද කියලා අල්ලගන්න පුළුවන්. මේක භාවනාදී හම්බෙන අතුරු ඵලයක්. මේකට හේතුව අපි ඡන්දයක් ඇති කරන තියෙනවා. චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගන්හාති uppannānaṁ pāvakānaṁ akusalānaṁ pahānāය චිත්ත ප්‍රවෘත්තියේ දැනටමත් ඉපදිලා තියෙන අකුසල් දැන ගැනීම සඳහා ඡන්දයක් ඇති කරගන්න ඕනේ. ඉතින් මෙතන තියෙන ප්‍රධාන බාධාව සදාචාරවාදියා කවදාකවත් මේකට කැමති නැහැ. සදාචාරවාදියා මේ මයි හිතේ අකුසලයක් තියෙනවා මේ පෙරකර එකක් කියලාවත් පිළිගන්න කැමති. යාට එන්නකොටම කේන්ති යනවා. ඒ විතර නෙමෙයි අල්ලපු ගෙදර මිනිස්සයා පවක් කෙරුවත් සමාදම් වෙලා ඒකිටත් බැනලා අකුසල් කරගන්න. ඒකට කියනවා අකුසල් සමාදානයි කියලා. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් අනුන්ගේ අකුසල් කොච්චර සමාදම් වෙනවද බලන්න රේඩියෝ ගහන්න ගිහිල්ලා, ටෙලිවිෂන් බලන්න ගිහිල්ලා, කයිවාරු කෙලින්න ගිහිල්ලා, ওই කයිවාරු කෙලින්න එකෙක්වත් සාන්තිකර දෙයක් දෙන්නේ නැහැනේ පණිවිඩයකට. දෙන්නෙම හොඳටම කුණු වෙච්ච මාළු කෑල්ලක් නේ. එහෙනකොටම හිත නරක වෙනවනේ. අනේ කන් දෙකට රත් කරලා තෙල් ටිකක් වක් කරන්න. ඇහෙන්නේ නැත්තම් ලේසි. ඇහෙනවනම් ඇහෙන තින කුණු කන්දල් තමයි. ඉතින් යනෝ බලනකොට කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ හිටපන්. ඔය ගණන් ගන්න එපා. මේ මොකද කරන්නේ? එහෙම නැත්නම් මේ කියන කතා නිසා මම අර අකුසලේ සමාදන් වෙලා චිත්ත ප්‍රවෘත්ති දිගට පුස් කරනවා. මේ වෙල කටේ වටේ ඉන්න මිනිස්සුගේ කටවට කර වැට බඳින්න බෑ. කටවට කරන කොහොම හරි ගහතයි කිව්වද මිනිස්සු ඩොනල්ඩ් ට්‍රම්ප් ගහන්න හදනවා මේ ආජන්ටිනාට මේ පැත්තට යුද්ධ සම්පූර්ණ වෙටක් ගහන්න හදනවා. රටවට කරලා ප්‍රශ්නයක් නැහැ. බර්ලින් නගරෙ දෙකට බෙල්ල ගැහුවා බැටක්. චීන මහා ප්‍රාකාරය ගැහුවා. කටවට කරන්න බෑ. ඉතින් ඒ නිසා කරන්න තියෙන්නේ මේ අකුසල් මට නොයෙම් පිනිස බීරෙක් වගේ හිටපන්. ඒ ඉන්නකොට හොඳ සතියකින් ඉන්න ඕනේ මේ නෝන්ජල්කමක් නිසා හෝ සද්දත් එක තරහ නිසා නෙවෙයි මයි ළඟ පරණ කරපු අකුසල් නිසා මට නුරුස්නාගති පහළ වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ කරගෙන යන භාවනා කරගෙන යන්න බෑ. වර්තමාන චිත්තක්ෂණේ පිරිසුදු කරගත්තත් අතීත අකුසල කර්ම එන්න පුළුවන්. මෙන්න මේක නැති කෙරුවොත් අපි අම්මලා දාතලා ගත්ත ණයක් ගෙවන දරුවෝ බවට පත් වෙනවා. මේ ගේ හදන්න අමල දාතර ණයකට තියෙනවා. අපි උත්සාහ කරනවා අපිට ගේ ඕනේ නැහැ. මේ පවුලේ නම්බු රැක ගන්න එපා අපි ගෙවනවා. ගෙවනකොට තේරෙන බඩන් ගන්නවා බුදු කෙනෙක් නොහිටියානම් අපි මේ ණය ගිනි පොලියට වට්ටගෙන මොන අමාරුවක වැටෙනවද? දැන් මේක අඩු ගන්න ගෙවලා අරසා වෙන්න ඕනේ. ඒක සඳහා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ විදියට ජීවිතේ ජීවත් කරනකොට කර්මයක් සංස්කාරයක් ඉත්තමනාපයක් කරදරයක් ආවම ඒක ਦਿੱත්ත ධම්ම වශයෙන් ගෙවනවා නම් අඩුම ගෙවීමක් ගෙවන්න වෙන්නේ කියලා. ඕක උපජ්ජ වේදනීයක් අපරාපරිය වේදනීයක් වගේ ඊගාවාත්මයට ගියොත් ගල්පොලියට යනවා. ඒව තමයි දැන් අපිට මේන්නේ. ඒ නිසා ගෙවීම සඳහා දැනටමත් හිතේ තියෙන අකුසල් ප්‍රහාණය කිරීම සඳහා කුසල ඡන්දයක් පහළ කරනවා නම් පරිලහා එනවා. වෙහෙස එනවා. ඒත් දන්නවා මම දැන් ගෙවීමක් මේ කරන්නේ. කීනම් පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ බවස්මි මම තිබුණ ටික ගෙවලා දානවා. නවන්නත්ති සම්භවං පුළුවන් තරම් පරිස්සම් කරගන්නවා මේ හිතට මනාපමනා පහල කරගන්න නැතුව රුචර්චකම් පහල කරගන්න නැතුව ලදදී දුන්නු දෙයක් කහ කපුවා තෝපන රැකගම් කපුවා කියන මිසක් මට අරකම ඕනේ මේකම ඕනේ කියන කතාව නැතුව කීනම් පුරාණ ගියාත්ම අකුසල කර්මයන වෙලාවේදී බීරෙක් වාගේ ඉඳලා පොට්ටෙක් වාගේ ඉඳලා දැනෙන්නේ නැති කෙනෙක් වගේ ඉඳලා අනුන්ගේ අකුසල් සමාදන් වෙන්න එපා තමන්ගේ පරිණිම සමාදන් වෙන්නේ ඒ වෙලාවට කවර පිටක් තියාගෙන ඌරු හොටක් තියාගෙන ඔටු කකුල් දෙකක් තියාගෙන යැපෙන එකයි තියෙන්නේ. ඒක බුදුරජාණන්සේ පෙන්ලා දුන්නා අපට. රජගෙදරින් බැහැලා ඇටීරියා කැලේක සිවුරක් කැලලා බුදියාගෙන ඉන්නවා. ඉතින් ළඟ ඉන්න මිනිස්සෙක් අහනවා "වහන සුවසේ නිදාගත්තද" කියලා. ඒ කියනවා "සුවසේ නිදා ගන්නන් අතර මාත් කෙනෙක් තමයි" කියලා. රජගෙදරේ හිටියන රාජකන්‍යාව දෙපැත්තෙන් පවන් සලද්දී ඒ රම්ම්‍ය සුරම්ම්‍ය සුබෝල බුදිය ගන්න තිබුණා. සැතපෙන්න තිබුණේ රාජකුමාරයා. මේ ඇටේරියා ගැලේකට ඇවිල්ලා මෙව කරන්නේ අනේ ඕකේ ඉඳලා මේ නානත් නන්නත්තර ඡන්දය ඇති කරනවට වැඩිය මේ අරණ්‍ය වාසේ ඊට වැඩි ඉතුරු කරලා යන ආදර්ශේ ආයේ ඇති කරන්නේ කීනම් පුරාණන් නවන්නත්ති සම්භාවං විරත් චිත්ත ආයතිකේ බවස්මි නැවත භවයක් ඇති නොවෙන්න නම් එරියස් කියවලා දාන්න එරියස් කියවන්නේ කොහොමද මේ භාවනා කරනකොට নানা ආකාර පොඩි පොඩි කරදර ටිකක් එනවා ඔකට හිතමනාපකම් ගන්න එපා ගත්තොත් අලුතෙන් කර්මපන්තියක් එකතු වෙනවා ඒ සබුරුමේ පඬිස්සාංශ කියනවා යෝගාවචරයා කියලා කාට හරි කියන්න පුළුවන් කොහොමද? පරණ කර්ම ගෙවෙනකොට අලුතෙන් කර්ම රැස් නොකර ගැනීමේ දක්ෂතාවයේ තියෙන කෙනාට නම් කට ඇරලා කියකී යෝගාවචරය. ඒක මත ඉඳගෙන අර මිනිසුන්ට මේ මිනිසුන්ට බැනලා හිට නරක කරගෙන චෝදනා කරලා නඩු කියාගෙන නටනවා නම් අලුතෙන්ම කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේකට ඡන්දය ඇති කරනවා කියන එක. වෙච්ච දේ වෙච්චාවයි මට හානියක් වෙලා තියෙනවා. නමුත් මේක වෙන්න හේතුව පෙරකල කර්මයක් නම් මොනව කරන්නේ? මම ඒකට බොහොම සාදර හිතින් ඉවසනවා. ඒකටත් හිතා ගන්න දෙයක් තියෙන සාසනය වෙනුවෙන් නෙමෙයි. සාසනය වෙනුවෙන් මම කරන්නේ. අනිත් එක මම මගේ විමුක්තිය වෙනුවෙන් කරන්නේ මම මේකට යුක්තිය පරිලන්න කියලා උට ගහන්නයි උට චෝදනා කරන්නයි දඟලන්න පටන් අරගත්තොත් විශාල අධිකරණයක් මෙතන තියෙන්නේ. අධිකරණ මොකුත් නැහැ. ඡන්දයක් ඇති කරගන්න පුළුවන් නම් එන පරිලාහයක් එනවා. ඇත්ත පරිලාහයක් එනවා. මේකෙන් අලුතෙන් අඟවන්නවත් එපා කාටවත්. කෙඳිරි ගන්නවත් එපා කාටවත්. ඒකට බුදුජානක කියන්නේ නාභි වදති, නාභි නන්දති, නාජ්ජෝස තිත. මේක අභිවදනය කරන්න එපා කියන්න එපා කාටවත්. මගේ හිත නරක වුණා කියලා. කියන්න බැරිම නම් කිය වෙනවා. හිතේ දුකට එතකොට කවි කිය වෙනවා. මොනව කරන්නද ඉතින් කරන්න දෙයක් නැතුව කවි කියනවා. පුළුවන් නම් මුවින් නොබැනේ ඉන්න. සෑහෙන දුකක් දරාගෙන ඉන්නේ කියල්ලෙලල්ලා. කාටවත් කියන්නේ මොකද කියන බලනකොට උන්ගේ මල්ලේ ඊට වැඩිය දුක්. ඔය අපිට උපදෙස් දෙන්නේ නේ අකු ඉන්නේ. අනේ උන්ගේ ගෙවල් වල මර ගහත. ඊට මිට වැඩි වෙන උඹ කාපන් කරපනේ හිටපන්. බුදුහාමුදුරුවෝ කාට ගියාට පස්සේ කියනවා අනේ ඔබ වහන්සේ සංසාරේ මේ ඔක්කොම කෙරුවේ. අපිට මේ දුකේන එක නතර කරන්න ඔබ වහන්සේ ආදර්ශේ පෙන්වන්නේ මේක. ඒ නිසා අඩු ගානේ සක්මන් කරන වෙලාවයි. අඩු ගානේ පරියන්කේ ඉන්න වෙලාවේදී. අඩු ගානේ මේ හිත සතියට ආපු වෙලාවදී මතක තියන්න බාධා එන්න පුළුවන්. අපි මෙතෙක් කල සංසාරේ කරපු පවුලයිස්තුව එක එක්කක් දන්නේ නැහැ. මොකෝ අපි කෙලින්ම බ්‍රහ්ම ලෝකේ ඉඳලා මෙහි ආව සුද්ධවන්තව ආව නෙවෙයිනේ. සංසාරේ පෙන් කෙලියනේ. ඒ පෙන් කෙලිනකොට කොච්චර දෝ හිතමනාපකම් වෙන්න පුළුවන් යනුනේ. කොච්චර දෝ නොමකට යොමු කරන්න ඉතිනුනේ අපි යනුනේ. ඒ නිසා දැන් ඡන්දයක් ඇති කරගන්න පුළුවන් නම් විශේෂම පරිලාහයක් එනකොට අනේ හරි වටිනවා මම මේකට සතිමත් වෙන්න ඕනේ. සතිමත් වෙලා මේ පරිලාහයෙන් දෝංකාර රැව් පිළිරැව් දෙන්න යන්න එපා. කාගෙන ඊගා චිත්තක්ෂණ පන සත්‍යමත් වෙන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒ ප්‍රයත්නයේ සාර්ථක වෙනකොට එන පෞරුෂත්වය ඒ ඒ ප්‍රයත්නික සාර්ථක වෙනකොට එන ඒකට කියන්නේ ප්‍රෙස්ටිජ් කියලා කියන්නේ පුදුමාකාර තෙදක් එනවා සීමාන්තිකව ඉවසීමේ ශක්තියක් එනවා කිසිම කෙනෙකුට මොනම වෙලාවක චෝදනා කරන්නේ නැහැ ඒ නිසා ලොකු තනන්ති අපේ යෝගාසන සංස්ථා විවස්ථාවේ සඳහන් කරලා තියෙනවා යෝගාවචරයේ චෝදකෙක් වශයෙන් රාජාධිකරණයට නොයයි කදාක චෝදනා කරන්න එපා කාටවත් Tamanට චෝදනා කරවිලා රාජාධිකරණයෙන් කැඳෙවොත් කරන දෙයක් නෑ යන්න ඕනේ. කාටවත් රාජාධිකරණය චෝදනා කරන්න මම කරපේකන දැකපුවම කියන්න ඕනේ සාසනික ක්‍රමයේ හැටියට අපත්‍ය දේශනා කරලා මෙන්න මෙහෙම වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒකට අපි නඩු යන්නේ එතන මෙතන ඉවරයි. ඉතින් මේක පුළුවන් වෙයිද ගිහි ලෝකයේ ගිහි ගෙදර කරා. ඒක හරියට කක්කුස්සියක් ඇතුළේ ඔපරේෂන් එකක් කරන්න හදනවා. කුස්සියක් ඇතුළේවත් කරන්න බැරි ඔපරේෂන් එක කක්කුස් දීක කොහොම කරන්නද මේකේ ඉන්නේ හොස්ස ළඟින් යත් නැස්ස යන්න බැරි જાතියක් නේ ගෙවල් වල ඉන්නේ පොඩ්ඩ වෙච්ච ගමන් කන්‍යම් මරණ්‍යම් ගහන බණිනවා හරියට මුරුග සම්වැසර දෙමිච්ච නරයෝනේ අහුවෙච්ච දේ උපකරණයක් වශයෙන් පේනවා පේන එක හතෙක් වශයෙන් පේනවා ගහන මරණ හැටි දෙමව්පියෝ මරණ හැටි දුවදරෝ දූෂණය කරන හැටි මේ ගෙවල් වල තියෙන දේවල් බලනකොට නරා වලක් කක්ක ගොඩක් අනේ මේක හදනකොට කොච්චර ආසාවෙන් ගෙවල් හැදුවද ආච්චිට ගෙවල් අදාපා මුද්‍රජානන්සේ හොයාගෙන අවිලා සංසාරේ අනේක ಜಾති සංසාරයන් සඳහා විසං අනිබ්බිසං කොහොමද මට මේ ඡන්දය ඇති උනේ අරක ලබන්න ඕනේ මේක ලබන්න ඕනේ කියලා මේ ඡන්දේ කොහෙන්ද ඇති උනේ ඔක්කොම හිතන මේ උප්පත්ති දින එකක් කියලා එනතන් ඊගාව ආත්මෙන් තමයි සුද්ධ කරන්නේ මේ හැම චිත්තක්ෂණයකම අපිට මනාපමනාප පහළ වෙනවා මේක වේවා මේක නොවේවා මොනවාරි කියනකොටම කවුරු හරි මේක හොඳයි මේක නරකයි කියලා අපේ තීන්දුව වෙලා ඉවරයි. මොනවාරි දකින්නකොටම අපි මේක වේවා මේක නොවේවා කියලා වෙනස් වෙලා ඉවරයි. මොනවාරි හිතනකොටම හිත දුවන්නේ ඕක දිගේ. මේක වළක්වන්න බෑ. හැබැයි මේක දකින්න පුළුවන්. මේක වළක්වන්න බෑ. මොකද ඒක ආපු වෙන ජවයකනේ යන්නේ. එතකොට තේරෙන පටන් අර ගන්නවා අනේ අවුරුදු 6 වෙනකන් අපි දෙයක් දිහා බැලුවට අපි විනිශ්චය කරන්න ගියේ නෑ. දැන් පුළුවන් ද මට අවුරුදු 6ට පල්ලෙහා ළමෙක් වගේ මේක දිහා බලාගෙන කිසියම් විනිශ්චයක් නොකර ඉන්න ඡන්දයක් පහල කරගන්න. අපි Brahmacharya රකින්නේ ඡන්දය පහල නොකිරීම පිණිස. මේ සංඝයා විශේෂයෙන්ම ගමක පන්සලක ඉන්න සංඝයා ගත්තොත් ගමේ තියෙන හැම කුණු කන්දලෙම ගෙනලා මේ සංඝයාගේ කරටනේ කනටනේ දාන්නේ මේ ගමේ ඉන්න තරම් සෙනඟ. මේ සංඝයා මැරෙන්නේ heart attack වලින්. ඒ gedara miniyata කියා ගන්න බෑනේ. හාමුදුරන් ඇවිල්ලා කියනවා. ඉතින් හාමුදුරුවෝ ඉතින් පවුනේ ඉතින් අපේ ඒවට කියන්නේ මේ අපේ දායක කුලයක් නේ. අහගෙන ඉන්න. ඕන ගියාට පස්සේ ගෑණි ගියාට පස්සේ මිනිහා එනවා. අර පරට්ටි ආවද? මොනවද කිව්වේ ස්වාමීන් නෑ බුරු කියන්න එපා. ඔන්න ඊට පස්සේ ආම්දුරණ දැන් තියද වෙනවා. ඕක කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. ඉතින් පහුගිය අවුරුදු 40 තුල බලපුවාම මේ කමඨාන් සුද්ධ කරන හැම හාමුදුර කෙනෙකුම කලින් මැරෙනවා. heart attack. මිනිසුන්ගේ වැඩිම ගෙවල් වල තියෙන කුණු කන්දල් අර නගර සභාවේ කුණු දාන දන වගේ සංඝයාට නිදානේ. පව් අපා ඉතින් සමහර සංඝයා ඒකට ලෑස්තිලා තියෙනවා. ඒ කවුන්සලින් යන. ඒක ළමයි කිව්වලු මේ මේ ලව් ලෙටර් එක අනේ ස්වාමීන් වහන්සේ මට කොහොම හරි ස්වාමීන් වහන්සේ හම්බෙන්න ඕනේ පොඩ්ඩක් මේ කතා කරන්න තියෙනවා කියලා. ඉතින් ආමලකාලු මේ ඇත්තටම බිසි. මට ওই මූණ එක සැරයක් කිමිද්ද දෙන්න ස්වාංශ මුළු සංසාරෙටම මම බලාපොරොත්තු වෙන්නේ ඉච්චරයි කියලා යටිල් ලියලේවල්. ওই පිම්බර මූණ මට එක සැරයක් කිමිද්ද දෙන්නයි කියලා. ඉතින් කොහෙන් ගැලවෙන්න දප්පා. ගීයන්ගේ තියෙන පුදුමාකාර ගතියක් තමයි තමන්ගේ කුණු කන්දල් ටික අර මේ නොද්දකින් කියලා කැලේට ගිය සංඝයා පිටිපස්සේ ගිහිල්ලා කොක්කේ එල්ලනවා පව් කියලා හිතනවා මම එලිපත්තේ තියලා කතා කරන දීපුහම දෙකක් මේ ටැංකිය ගාවට විසිවෙන්න ගහන්නේ මම මේ උඹලගේ නඩු විසඳන්න නෙමෙයි මම පැවිදිුනේ මට පැවිදිුනේ මගේ හුදේකලාවට මට ඕනේ උණු කුණුවරපයක් මං අහනවා කාගවත් නඩු මට එන්නෙත් නැහැ ගණන් ගන්නෙත් ගණන් ගත්තොත් අපිට එන්නෙම කුසල ඡන්දෙ නෙවෙයි කුසල ඡන්දෙ නෙවෙයි අපි අර ෂට ගිහි ගති මත වෙලා එනවා. ඒ නිසා Brahmacharya කියන්නේ මොකටද ඡන්දේ පහල නොකිරීම පිණිසයි. කොහොමද සංසය ඡන්දේ පහල කරන්නේ? ඡන්දේ පහල නොකරගන්න ඡන්දයක් ඇති කරගන්න. සබ්බේ ධම්මා ඡන්ද මූලක. Taman දන්නවනම් මේක නැති කිරීමයි මගේ භාවනාව, මගේ පැවිද්ද, මගේ Brahmacharya කියලා ඒක නැති කිරීමට ක්‍රමවේදයක් තියෙනවා. කොහොමද ක්‍රමවේදේ? කොස් කපනකොට පොල් තෙල් ටිකක් අතේ ගාගන්න. ඒක උඩ කොල්ල ගෑවුනට ගලවන්න පුළුවන්. විදුලි වැඩ කරනවා රබර් ග්ලව් එකක් දාගන්න. ගියොත් එක වැඩ කරනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්නේ කියලා හොඳ නෑ මෙහෙම කියනකොම 180ක් විතර ඉන්න ගියෝ. වෙච්චර තමයි ලොකු දාන්ස කිව්වේ මේ ගිහි සද්දාව කියලා එකක් තියෙනවා පරිස්සම් දෙයන්. එනකොට ලෙව කාගෙන එන්නේ. යන්නකොට තිත්ත ගුණවත් වෙන්න. ඒකයි බණින්න අහන නිසා නම් සංඝයාගේ ආයුෂ වැඩෙනවා. අර ආශිර්වාදයට ගියාට පස්සේ තමයි හරි අමාරු වෙලා තියෙන්නේ. සංඝයා සැදී පැහැදී ඉන්නවා. දුවට බබෙක් නැත්තම් ඕන බෝධි පූජාවක් දෙන්න. රට යන්න ඕන නම් අපි ආශිර්වාද පූජාවක් කරලා දෙන්නවා. මේක කියන්නේ මේ පව් කොන්තරත් බාර ගන්න ඔය අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ පූජා අධ්‍යක්ෂකවරු තමයි සංඝයා කියන්නේ. ඉතින් ඒක සංඝයා දැනගන්න ඕනේ ඕ කොන්තරත් වලට ගියොත් ලාභ සත්කාර සම්මාන වැඩෙනවා. හුදෙකලාව නැති වෙනවා. ඉතින් පුළුවන් අපිට මේකට ඡන්දයක් ඇති කරගන්න අඩු ගානේ අලුතෙන් පව් කොන්තරත් බාර නොගෙන ගන්න. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ ඉස්ලාම හිත පිරිසුදු කරගන්නවා ඊගාව චිත්තක්ෂණයේ හිතට මූල කර්මස්ථානට දාගන්න. ඒක තමයි අපි දැනගන්න දැන් වැඩේ පටන් ගන්නයි. ඊට පස්සේ බලාපොරොත්තු වෙන්නේ මූල කර්මත්තාන්ට දාගත්ත හිතට নানা ප්‍රකාර බාධා එනවා. මැස්සට මීයෝ වැටෙනා වගේ, මීයට මැස්ස වැටෙනා වගේ එක්ක සද්ද එනවා, හිත විදිනවා. මේ මතක තියාන්න මේ පරණ කර්ම ගෙවෙනවා. මට හිත නරක කරගන්න නැතුව මේ පටිච්ච සමුප්පාදයක් මේ යන්නේ කියලා. එනවා මම පරිසම් වෙලා ඉන්නවා. සමහරවිට ඉවසන්න බෑ. ඒකට ඉතින් දමලා ගහලා නිකන් ඉන්නවා. ආයෙසරක් වාඩි වෙලා කරනකොට තේරෙනවා මේකෙන් තේරෙනවා කරදරුණින් කොයි කරේද කරදරේද මාවත් මම තෝරන්නේ කියලා. ඒ තෝරන එක මගේ ගතිය. මගේ පෞරුෂත්වය. මගේ රුචි අරුචිය. අන්න ඒකේ දිග ඉතිහාසයක් කියවෙනවා. මම රුචි කරන දේ, මම හොයා යන දේ, මම කිපෙන දේ ඒක ඇත්තටම උපදින්න ඉස්සෙල්ලම ලේඛනගත වෙලා තියෙන කේන්දරේ වගේ. ඒක කාකක කායිමත් අහන්න යන්න එපා. තමම හොයන්න යන්න. ඒකට කුසල ඡන්දයක් ඇති කරගන්න මොකද්ද? uppannānam pāpakānං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තප්පග්ගණාති පදහ. චිත්තසංතානෙ දැන්නවත් ඉපිදලා තියෙන යම් අකුසල ධර්ම තියෙනවනම් මම ඒක නැති කිරීමට කැමැත්තක් ඇති. වායමති වැරක් දරනවා. චිත්තම් පග්ගණාති බැරිම නම් දතට දත තියලා දිව උඩුතල්ලට තියලා තද කරලා කිහිල්ලෙන් දාඩිය දැමද්දි කාගෙන යන පදහති ප්‍රධාන වීර්ය ධර්ම. මේ මොකටවත් නෙවෙයි. තව කෙනෙක් එක්ක ගැටුමක් ඇති කරගන්න නැතුව කිසි දෙයක් එක්ක ගැටෙන්නේ නැති වෙන තමයි ඇතුලේ අකුසල් නොගෙන ඊට පස්සේ තමයි මේ උපන්න අකුසල් නොපන්න අකුසල් නොයිපදවලා උපන්න අකුසල් ගෙවම් කරන දැනගත්තට පස්සේ තමයි අනුප්පන්නානං කුසල කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති බයි ඊට පස්සේ කුසල් කිරීම තියෙනවා අකුසල් අයින් කිරීමට පස්සේ කුසල් කිරීම තියෙන්නේ සබ්බපාපස්ස අකන දැන් බුද්ධ ආගමට මොකද වෙලා තියෙන්නේ අකුසල් අයින් කිරීමක් පලාතක නැහැ කුසල් කිරීමක් පටන් අරන් තියෙන හැම තැනම පූජාවක් හැම තැනම බෙර ගන්නවා හැම තැනම ගාන්ට අරවල වෙනවා හැම තැනම කොඩි නටවනවා හැම තැනම හඳු කුරුපතු වෙනවා හැම තැනම පහම්පත්තු කරනවා එහෙන්න පූජාවල් වගේ. ඒ යනකොට ඇහුවොත් එහෙම මේ අකුසල් නොකිරීම සඳහා පොඩි හරි ප්‍රයත්නයක් කරලා තියනවද කියලා. බෑනේ ඌව කරන්න බෑනේ මේ භාවන අද පූජාවක් තියෙනවා. මේ මේ කටින පින්කම් මේ දවස්වල මොනවත් කරන්න බෑ. භාවනා ඉව්ව පස්සේ කරත හැකි. ඒක නෙමෙයි මේ කටින පින්කම කරන්න ඕනේ. ඉතින් අර පිංකම ඉස්සරහට යනවා පවු නොකිරීම කියන එක නිකම්ම පසර ගිහිල්ලා. ඉතින් අපි කිව්වොත් ගුණා බඳපු කරත් එක කරත් ඉස්සර කරලා ගුණාට ගියොත් පස්සෙන් පස්සට තල්ලු කරපන් කියලා කරන්න බෑනේ. ගුණා ඉස්සර වුණොත් නම් කරත් එයයි. නිසා පවු නොකිරීමේ ක්‍රමයේ ඉස්සරහට ආවන ලංකාව මුළු ලෝකෙම තියෙන ප්‍රධානම දක්ෂම රට බවට පත් වෙනවා. අද මේ මොකද වෙලා තියෙන්නේ? මේ නිසා පරිලාහවල කෙලවරක් දෙවේ දෙවිලි වල කෙලවරක් නැහැ. මොකද අපි මේ පිංකම් කිරීම ඉස්සරහට කරලා පවුණු කිරීම අමතක කරලා. ඉතින් අවුරුදු 6 වෙනකන් දරුවෙක්ගේ මනසේ පවු නැහැ. ඒ නිසා බුදුචානන්සේ සඳහන් කළා තියෙනවා. ඒ ළමා මනස හරිම පීවිතුරුයි. ඔය 6 4 තේරුම් ගත්තට පස්සේ තමයි අම්මලා තාත්තලා කුණු හarp දාන්නේ ඔළුවට. මේ ශීසත්වේ පාස් කරපන් දොස්තර කෙනෙක් වියන් අර කයිමික ගිලර ආස්කූරකට පොක පැත්තට ගින්දර තියලා උඩාරිනා වගේ පොඩි උන් උඩාරිනවා. උඩ ගිහලා ඩෝංගාල පුපුරනවා. මේ දවස්වල හරියට ඇහෙනවා ඒ සද්දේ. තේපන වලට ගිනි දෙලා පොඩි එක උඩන්නේ. මේ අම්මලා දතර උකර ගන්න බැරි දේවල්. ඉතින් ඒ සඳහා හැම පූජාවක්ම කරනවා. නෝ බුදුජානන්සේ අහනවා මේ කෙලෙස් සහිත හිතක මතුවෙන කෙලෙස් නැති කිරීමට ඡන්දයක් දරලා ඒක ජයගත්ත කෙනයි මේ දරුවගේ අතර වෙනස මොකද්ද කියලා. කෙලෙස් සහිත මනසක් ඇති වෙලා භාවනා කළා කෙලෙස් ගිවන් කළා. එයා දන්න මම මේ මේ අකුසල කරලා තියෙනවා. මේ මේ පව් දැනගෙන හිටියා මම දැන් කරන්නේ නැහැ. මම දැන් සීල සමාධි ප්‍රඥා ශික්ෂා කරනවා. අර දරුවයි මේකේ වෙනසක් තියෙනවද කියලා. දරුවත් කරන්නේ. නමුත් බුදුදහම කියන දරුවට කිසිම ආනිසංශයක් නැහැ. දරුවා දන්නේ මගේ හිතේ පිරිසිදුයි කියලා දන්නේ මේ අකුසලයට ගිහිලා අපිරිසිදු වෙච්ච එක නා පිරිසිදු වෙච්චම ලොකු වෙනසක් ඒකි. අන්න ඒ ටික කියන්න පුළුවන් නම් කමඨාන් සුද්ධ කරනකොට එයාට තේරෙනවා මම හිත මෙච්චර සද්ද වලින් වේදනා වලින් හිතවිලි වලින් කරදර වෙලා තිබුණා දැන් කරදර නැහැ. ඒක හරියට කටු කොහලක් අස්සේ රිංගගෙන ගිය මිනිස්සෙකුට වෙල්ලිලියක් හම්බුණා වගේ. මේකයි සාසනය කියන්නේ. මේක අද්දකිය හැක්කක්. අද්දකලා මදි අගේ කරන්න ඕනේ. ඒක අගේ කෙරුවොත් විතරක් ක්‍රමසහවිදි ඉදිරියට එන්න පටන් ගන්නවා. පොඩි දරුවා ඉන්නේ විවේකේ තමයි. නමුත් විවේකේ ඇති වැඩක් නැහැ. ළමයි දන්නේ නැහැ. එයාට අපදානේන සම්පායිත කියන විදිහට චරිතයෙන් සපෙලා කියන්න බෑ. වාද කරලා පෙන්වන්න බෑ. මේ නාකි නාකිච්චෝ අපිට පුළුවන්නේ අපි හිත මෙච්චර කෙලිසිලා තිබුණා. අද කරදරයක් නැතුව හුස්ම හතරක් පහක් බලන්න යන්න පුළුවන්. මට ඒකට මේ හුස්ම පිම්බි මෑකිලිම නෙවෙයි කියලා හොඳට තේරෙනවා. ඒකට මට වෙනස තේරෙනවා කියලා ඒක මේ අපදානේන සම්පායති කියන විදිහට මේ චරිතයෙන් සපෙලා කියනකොට ඕකමයි නිවනයි වෙන මොකක්වත්ම නැහැ. මෙච්චර ආකීන සංකීර්ණ වෙලා තියුණු සංකල්ප පිරිච්ච ලෝකයේ අපිට සංකල්ප මොකක්වත් නැතුව හුස්ම දිහා බලන්න මොනම අපේක්ෂාවක්වත් නැහැ. හුස්ම දැක්කේ නැහැ කියලා කනගාටුවකුත් නැහැ. හුස්ම දැක්කා කියලා රාගෙකුත් නැහැ. හුස්ම දැක්කා කියලා ද්වේෂෙකුත් නැහැ. ආස්වාසිය ආස්වාසිය ප්‍රසාරේ ප්‍රසාරේ දන්නව එතන මොහෙකුත් නැහැ. තව මොනවද ඉල්ලන්නේ? උහිට වැඩි කුසලයක් තියනවද මේ ලෝකේ? උහිට වැඩි කුසලයක් නැහැ. ඉතින් ඒ කුසලයේ සඳහා සල්ලි වේදන් වෙනවද බලන්න. ඉන්දියාවට යන්න ඕනද කියලා බලන්න. ත්‍රිපිටකය දැනගෙන ඉන්න ඕනද කියලා බලන්න. පැවිදි වෙන්න ඕනද කියලා බලන්න. මොකක්වත්ම නැහැ. මොකක්වත්ම නැහැ. හැබැයි මේකට කුසල ඡන්දයක් අවශ්‍යයි. මේකයි කල යුත්තේ. ඒකයි උන්නාග බ්‍රාහ්මණය අහන්නේ ඔබ අන්සලා මොකටද බුද්ධ ඥානසිකේ බ්‍රහ්මචර්යයක් අපි බ්‍රහ්මචර්ය රකින්නේ ඡන්දේ නැති කරා ඡන්දේ නැති කරන්න ඡන්දයක් ඇති නොවෙන જાති හුස්ම වගේ දෙයකින් හිත පුරවලා තියානේ කොච්චර ඒක ප්‍රසිද්ධ වෙනවද කියනවනම් කොච්චර ඒක දැනෙනවද කියනවා මේ හුස්ම එපා වෙන තරමට ඡන්දේ අනිත් පැත්තට යන තරමට විනාඩි 3-4 යනකොට සිද්ධ වෙනවා ආසාව වෙනුවට කම්මැලිකම් පහළ වෙනවා විවේකී පහළ වෙනවා අපිට ඒක රකින්න පුළුවන්ද අපිට ඒකට අනුග්‍රහ කරන්න පුළුවන්ද? අපිට ඒක අගය කරන්න පුළුවන්ද? ඔන්න ඔච්චර තමයි ශිල්පිතී. රාගයෙන් තෙත් වෙලා මත් වෙලා හිටපු හිත අරමුණකට දාපු ගමන් අරමුණ දෙක තුන යනකොට ඒ රාගෙ නැති වෙනවනේ. ඒකනේ මේ කම්මැලිකම කියන්නේ. ද්වේෂය සම්බන්ධ වෙන්නේ නැහැ මෙතෙන්දී. නානා අරමුණු વિશે තියෙන ආශාවට අපි රාගය කියලා කියනවනම් අරමුණේ ඉන්නකොට විරාගය මතුවෙනවා. නානා අරමුණු વિશે ඉන්නකොට තියෙන දේට අපි කාමච්ඡන්දේ කියනවා නම් අරමුණේ ඉන්නකොට කුසල ඡන්දෙ මතුවෙනවා. හැබැයි කම්මැලි. මේ විචිත්‍රත්වයට යන වෙනුවට මේ කම්මැලිකම නීරසකම ඒකාකාරීකමට වචන වෙන් කරන්න මේකට හුදෙකලාව කියන්නේ. ක්ෂණ සම්පත්තිය කියන්නේ. විවේකී කියන්නේ. සාසන සම්පත්තිය කියන්නේ. මෙන්න මේ වෙනස ඇති කරන්න පුළුවන් නම් අපි වෙන්නේ නානත්ත භාවයේ ඉඳලා මේ ඒකාත් ඒකාත්ම නෙවෙයි ඒක රස එහෙම නැත්නම් චිත්ත ඒකාග්‍රතාවයටපත් වෙනවා. ඉතින් ගොඩාක් ප්‍රයත්න කරනකොට දැන් අපි දවස් 6ක් 7ක් කරපු නිසා තේරෙනවා. කරන්නේ යනකොට මෙන්න මේ අදහස පිරිසුදු කරගෙන යනවනම් අපි ළඟ තියෙන ඡන්දයක් නානත්වයේ පැත්තට වෙනුවට මේ නීරස වුණත් හිතට ආරසාවගෙන දෙන අලුතෙන් කුසල් අකුසල් රැස් නොවෙන තියෙන අකුසලුත් ගෙවෙන මේ අරමුණේ වැඩි වේලාවක් රඳා සිටීමෙන් අපේ චිත්ත ප්‍රවෘත්ති පිසුදු කරගන්නවා. අපේ කියන එකත් වැරදි මගේ. ඉතින් මේක තව දවස් දෙක තුනක් ඇතුළත හෝ මේක ඔළුවට දාන්න පුළුවන් වෙයිද කියන එක දුප්පට විඥා තේරුම් ගන්න අමාරුයි. මොකද අපිට තේරෙන්නේ ওই තරම් කුසලයක් සිද්ධ වෙනවා නම් හඳුන් කూరు සුවඳ තියෙන්න eBay. මල් වට්ටියක් පේන්න තියෙන්න eBay. බුදු පිළිමයක් තියෙන්න eBay. මොකද ඒකෙන්නේ අපි හිත හදාගෙන තියෙන. දැන් මෙතන තියෙන මොකක්වත්ම නැහැ. අර මොනකුත් නැහැ සමහර ලාවට. මේක දිහා බලන් ඉන්නවා. පොට්ටෙක් වගේ බලන්නේ. ඒකට තිබුණ द्वේෂය, ඒකට තියෙන බය වෙනුවට මේක උපයා ගන්න ලද්දක්. මේක ප්‍රතිපදාවේ දියුණුවක්. මේක ඉදිරි ගමනක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් අපි මේ අවස්ථාව මේ ජීවිතය ඇතුළේ ලක්ෂ කෝටි වාර කීයක් පන්නන්නද මේ මතුවෙන ක්ෂණ සම්පත්තිය පන්නන්නද ඒකයි ලොකු සාන්ති කියන්නේ දුර්ලභාඛන සම්පatti තත්ත විවේකෝ විපත් ඒකත් මේ පෙන්කලින්ට පාවිච්චි කරනවා නම් ඒකත් කාමච්ඡන්දයට පාවිච්චි කරනවා නම් ඒක විපත්තියක් මොකද අපි දන්නවනේ මේක මේ බේර ගන්න ඕන දෙයක් කියලා. ඒ නිසා යෝගාවචරයට සාමාන්‍ය කෙනෙකුට වැඩිය එනේන චිත්තක්ෂණයේ දෙමන් හන්දියා. එක්කෝ අපාය එක්කෝ නිවන. අතරම දෙකක් නැහැ. එක්කෝ අපාය එක්කෝ නිවන. කාමචන්ද්‍ර ගියා නම් අපාය. කුසල චන්ද්‍ර ගියා නම් එතරම් නිවන. ඒ නිසා මේ ක්ෂණයේ උපේනවයි කියන එකට තමයි අපි මේ සීලයක් සමාදන් වෙලා කාලයක් භාවනා කරලා මූල කර්මස්ථානයේ තේරුම් අරගෙන දැන් මූල කර්මස්ථානේ නෝන මට මේ පරිලාහ නැතුව ඒක ඉන්න පුළුවන්. කම්මැලිකම එනවා. නීරසකම එන්නේ ඉඳී තියෙනවා. එන්නම නම් ඕන කමක් නැහැ. නමුත් මේ විවේකයයි මෙතන තියෙන්නේ කියලා වැඩි කරගෙන යන්න ගියොත් ඒක නට තේරෙනවා ඒ සඳහා අපි ඡන්දයක් ඇති කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේක කම්මැලිකමක්, මූසලකමක්, පහලුවක්, ඇඟරිදෙන ගතියකට පටන් ගන්නවා. නමුත් මේ ඇඟරිදෙන ගතිය එන්නේ කුසල ඡන්ද ප්‍රදේශේ නම් ඒකත් ජයසිරි මංගලම් කියලා ඒක සතිය තියෙන බවට ලකුණක් කරගන්න. එන නුරුස්නා ගතියක් එනකොටම දැනගන්නවා මාරු වැටෙන්න එපා. සතිය පිහිටවලා දැන් තියෙන නුරුස්නා ගතිය කියලා දැනගන්න. එකයි සිද්ධ වෙන්න පුළුවන්නේ ආපහු හිත අරමුණට ගන්න පුළුවන් නැත්නම් මධ්‍යම තැනකට ගන්න පුළුවන්. අන්න මේ ඉඩ ප්‍රස්තාව හැම චිත්තක්ෂණයකම අපිට තියෙන සපත්‍ය ප්‍රභවය. මේක අපේ නැති කරන්න මායයටත් බෑ මොනම කෙලෙසකටත්. ඒ නිසා අපි දැනගන්න දීගාවට එන චිත්තක්ෂණේ මේ හෙලපල්ලට වැටෙන්න දෙන්නේ නැතුව ලෙස්සලා අකුසලයට වැටෙන්න දෙන්නේ නැතුව මම ඉන්නේ අසවල් අරමුණේ කියලා ප්‍රකාශ කරන්න පුළුවන් තැන අරමුණක ඉන්නවා. ඒ උත්සාහය කරද්දි සද්ද වේදනයි තුලේ ඉන්න පුළුවන් හිත නරක කරගන්න එපා. පශ්චාත්තාප වෙන්නේ නැතුව සද්ද ඉවරනාට පස්සේ ආයෙත් ගිනල් අරමුණේ තියන්න. ටීමෙන් ටීමේ මේ කටයුතු කරගෙන යනකොට බලන්න ඒව නපුරු වුණාට නපුරේ නපුර බලපාන්නේ අපට. අපි දන්නවා ඒකට ආරක්ෂක යන්ත්‍රය. ඉතින් මේක විනෝදාන්තයක් විදිහට අපි ගත්තොත් හිත කොච්චර නරක වෙන්න ගියත් නරක කරන්නේ අපි සතුටින්. ඒක බුදුරජාණන්සේ සංයුත්ත නිකාය සඳහන් කරලා තියෙනවා සුභ පරමාහම්බික්ක වේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉදපඤ්ඤස්ස පුද්ගලෝ උත්තරින් අපට විඥාන්ත ලැබෙන හැම දෙයක්ම සුභ වශයෙන් බලපන් ඒ කියනවා ඒකත් ජයසිරි මංගලක් කියලා බලපන් උනේ හොඳක් කියලා බලපන් සුභ පරමය කරගෙන සුභ පරමාහම්බික්ක වේ මෙත්තා චේතෝ විමුක්තෝ මේක තමයි චේතෝ විමුක්තිය කියන්නේ ඒ නිසා චෝදනාව කරන පැත්තක දාන්න ඉල්ලීම් පැත්තකට දාන්න ලැබිච්ච ටික බලන්න බලලා මේ මට්ටමේදී මට සතිය බේර ගන්න පුළුවන්ද කියලා බැලුවොත් නිවන් දකින්නකම් අපේ ගමන සිනාසිසී යන ගමන. ඒකට බුදුජානනාංශගේ නවගුණ අරහදී නවගුණවල කියන බුදුජානනාංශයේ සුගත කියලා ගුණයක් පෙන්නලා තියෙනවා. මොකද උන්වහන්සේට ගුරුරෙක් හිටියේ නැහැ, සිව්පසදායකෙක් හිටියේ නැහැ, මේ වගේ කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ, භාවනා මධ්‍යස්ථාන තිබුණේ නැහැ, මහබෝසත්න් වහන්සේ වශයෙන් පාරමිතා පුරන කොට. උන්වහන්සේ hina විවි ගමන ගියේ. කිසිම තැනක කාටවත් චෝදනා කරේ නැහැ. මුළු පන්සිවන ජාතකෙම නැහැ. අවුරුදු 45ක ජීවත් වුණා කවදාකවත් චෝදනා නැහැ. ඉතින් අපිට සුගත ගුණේ ඉතුරු කරලා ගියා. උඹලට මේ ඔක්කොම පහසු කණ්ඩික තියෙනවා. කොයි වෙලාවෙත් නැති එකමයි බලන්නේ. ඒ සමේ තියෙන ටික බලාගෙන අකුසල් වලට යන්න දෙන්නත් එපා. පුළුවන් තරම් චිත්ත ප්‍රවෘත්තිය ගෙනියන්න මධ්‍යම ප්‍රතිපද. හැබැයි ඒ වුණාට මට කරදර නොආවිතුයි කියලා හිතන්න එපා. එහෙම හිතන්නේ බුදුහාමුදුරන්ට අයිතියක් නැහැ. එන කරදරේ ගා ගන්න එපා. එන කරදරේ අනා ගන්න එපා. එමීට පැත්තෙන් දාලා යන එකයි තියෙන්නේ. ඔය ත්‍රී වීලර් කාරයෝ දාලා යන්නේ. ඌ අර මිනිහා මේ මිනිහා බලනකොට දැක්කේ නැහැ වගේ දැම්ම ගූස් කාලා ගිහිල්ලා වැඩිත් වෙලා ඉවරයි. අර මනුස්සයා කුණු අරබේ බලනකොට ඌ ගිහිල්ලා. ඒකල පිටිපස්සේ කාලා තියෙනවා මේ නිකන් ත්‍රී වීලර්ගේ වංගු වංගු ගලන කොටයි ගංගක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා තියෙනවා. මොකද තරහ වෙච්ච එක සයිඩ් කන්නඩි බලනෝනේ අරුදියා. එතකොට ඌ ගිහිල්ලා ඉවරයි. පිටිපස්සේ සීට් එක ගාලා තියෙනවා. වංගු වංගු ගලන කොටයි අගක ලස්සන සයිඩ් එකෙන් බලනකොට ඔය ලස්සන කියලා මාරු ඉවරයි. මේ ඔක්කොම එක නිවයි යන්න යන්න එපා. තමරාල දිවි ලෝකේ ගියා වගේ කවදාවත් යන්න මෙන්න ගෙදර ගෑනිට කියන්න එපා. කිව්වොත් ඉවරයි. ඔය ගෑණි අහලා පාර දින තේරෙම එකතු කරනයිලා අලියාගේ වලිගේ එල්ලිච්චාම ඒත් කමන්නේ මගට ගියාම අහනවා උඩ තියෙන දිවි ලෝකේ තියෙන රත්තරන් මයින කුරුණියේ සයිස් එක අහනවා. ඉතින් තමරාල සයිස් එක කියන දිගහැරපුවාම ඔක්කොම පිට ආයේ හේනට තමයි ඇදගෙන වැටෙන්නේ. මේ නිවන ගමන යනකොට කාටවත් උත්තර බඳින්න ඕන ගමන් නැහැ. එහෙමනම් සිද්ධාර්ථ කුමාරයා මේ යසෝදරාට කිස් එකක් දීලා කියලා යන තුන වයිෆ් මං ගිහිල්ලෙන් නම් කාටවත් කියන්න එපයි කියලා. කිව්වනම් කොහොම හිටියේද? රාහුල කුමාරයා කිස් කරන්න ගියා නම් කොහොම හිටියේද? සුද්ධෝදත දෙතුරණ කියලා ගියා නම් තාත්තා මේ කවුරක්වත් නැහැ රජකමට පුතා තියාගන්න මම යනවා. කිව්වනම් සුද්ධෝදත දෙතුරණ දෙයි. දෙන්නේ කවුද දන්නේ මේ අයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ උන්දලත් එක්ක යන්න බෑ. ඒ නිසා මේ කුසල ඡන්දය ඇති කරගන්න මේකට බහුවචනේ බෑ. ප්‍රතිපදාවේදී බහුවචනේ බෑ. බහුවචනේ කියන්නේ ඝණයා කෙරේ බැඳීම සහ කුලයා කෙරේ බැඳීම. බැඳුනොත් කාමච්ඡන්දේ. දෙකක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් උපක්‍රමශීලී වෙන්න හැබැයි පොඩ්ඩක් පරිස්සම් වෙන්න. කොහොමද? ඒගොල්ලන්ට දැනෙන්න එපා නොදකින් කියලා කියන බව. නොදකින් තමයි කතා කරන්න දෙයක් නැහැ. හැබැයි අඟවන්නේ. ඒකට වටිනා වචන පාවිච්චි කරලා ඒන් දාලා මෙහෙන් දාලා බණ කියන වටත්තක් අතේ තියාන නැද්දකින් තමයි කියන්නේ ඔය. දුරුවන් වෙලාම ඵලයක් කියලා. හරුවචනසී ඉන්න වෙලාවේදී බුදුරජාණන්සේ මගේ කැලෑවකට ගියාට පස්සේ ගමේ ඔක්කොම දැනගන්නවා බුදුරජාණන්සේ වැඩියයි කියලා. ඉතින් මේ ගේට්ටු ළඟට ඇවිල්ලා කෑ ගහනවා පූජාවල් ගෙනල්ලා පූජා කරන්නේ. නාගිතහඳුරු ඉන්නේ උපස්ථානෙ. ඉතින් නාගිතහඳුරු එනකොට ගෝසාව ඇහිලා අහන මොකද කියලා. අනේ හාමුදුරුවනේ කලාතුගෙන් බුදුහාමුදුරු දකින්න හම්බෙන්නේ අනේ හම්බෙන්නේ යන්න දෙන්නේ. නාගිට හාමුදුරුවෝ ගිහිල්ලා පත්කඩේ එල්ල බුදුරජාණන්ස කියනවා යනකොට බුදුරජාණන් කවුද අර කිව්ලෝ වගේ කෑ ගහන්නේ අර මේ ගන්දොරකඩ කියලා මේ අරණ්‍ය දොරකඩ ඒක කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ ගමේ කට්ටිය ඇවිල්ලා පූජාවල් පදියක් කරනවා මට කිසිම සම්බන්ධයක් නැහැ යන්න කියනවා නාගිට හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේ විවේක ගන්නවා බෑ මොකද්ද හාමුදුරනේ කොච්චර කාටකට සැරයක්ද හම්බ වෙන්නේ මේ ගමට එන්නේ අනේ හාමුදුරනේ අපි කිව්වට තව සැරයක් ගිහිල්ලා අහන්නකෝ අපි කිව්වට තහසක් ගිහලා අහන්න කණේ අපිට කොහොම හරි අනේ සිරිපතුල අල්ලලා වැඳලා අනේ මේ green tea packet එක පූජා කරන්න දෙන්නකෝ අනේ මේ dark chocolate එක පූජා කරන්න දෙන්නකෝ අනේ මේ ginger එක පූජා කරන්න දෙන්නකෝ ඉතින් නාගිතහමතුරු ආයෙසරයක් යනවා කියලා කියනවා ස්වාමීන් වහන්සේ මං සඳහන් කරා ඒ ඇත්තෝ කියනවා නැවත සැරයක් කිලිම ගන්න නාගිතමන් සැරයක් කිව්වෝ කෙවුලොත් එක්ක මට කතාවක් නැහැ දෙවෙනි සැරේ නාගිතහමතුරු යනවා මේ කට්ටිය ළඟට කියලා කියනවා බුදුජානනාංශය කැමති නැහැ එන්න එපයි කියනවා අරගොල්ල ඉතින් කම පින්නම් ගහලා ගහලා ගහලා ගහලා තුන්වෙනි සැරේටත් නාගිත හාමුදුරුව පිටත් කරනවා බුදුජානන්සේට. ගියාට පස්සේ බුදුජානන්සේ කියනවා නාගිත මාඹට එකක් කියන්නේ. මං යන පාරේ ගව්වතරන් දුර ඉස්සරහට කවුරුත් පේන්න නැත්තම් කැලේ. ගව්වතරන් දුර පිටිපසට කවුරුත් පේන්න නැත්තම් මට විවේකේ කොච්චරද කියනවනම් මට මල මූත්‍රා පහ කරගන්න පුළුවන් මට ඕනේ වෙලාවට. ওই සෙනඟක් එක හිටපුවාම ඒ දෙකවත් කරන්න බෑ. යන්න ගියාපන් කට්ටියට කියලා. හිතයිද මේ වගේ මහා කරුණාවක් සහිත මූණක් ඇති කෙනෙක් එහෙම කියන්න ඇති කියලා. මම වෙච්ච දෙයක්. ඊසේ කොච්චර අකමැතිද මේ සෙනගක් ඇවිල්ලා කැරකිලා මේ කරන ගෝසාවට. විවේකී කොච්චර කැමැතිද කියනවනම් පින්ඳ පාත පාත්‍රය යන ගමට වඩිනව මහා කරුණාවෙන් පාත්‍රය පිරුණාට පස්සේ බයි බයි ටටා කිසි කෙනෙක් එක්ක ගනුදෙනුවක් නැහැ. අපි මේ මේ ගෞතම සරුවචාන්තේ සිකි වෙස්සබු බුදුජානකලා වැඩ ඉඳලා තියෙන පිසාච ප්‍රේතයෝ ඉන්න කැලේක. මිනිස්සෙක් එන්න කැමති නැතිලු. තෝරාගෙනම තියෙන්නේ මොකද්ද? එතකොට කරදරයක් නැහැ. අපේ ගෞතම සරුවචනාංශේ විතරමයි මේ මිනිස්සුන්ට ওই ටිකක් අනුකම්පා කරලා තියෙන්නේ. කලින් හිටපු ස්වාමීන් වහන්සේලා බුදුජානනාථලා ඉන්නකොට කල්පායුෂ්ක අවුරුදු ලක්ෂේ 80000 60000 උන්වහන්සේ පිරිනොම් පෑවට පස්සේ අන්තිම ශ්‍රාවකයා පිරිනොම් පෑවට පස්සේ ඉවරයි සාසනේ. කිසිම කෙනෙකුට එන්න දීලා නැහැ. හොන්දටම පින්වත් කෙනාවන යක්කු කාපුදෙක් මරණ මරිච්චාවයි කියලා එන කෙනාට කතා කරලා කියනකොට ජීවිතය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඉන් එහාට විතර නැහැ. පුළුවන් නම් හිටපන් මේකේ පෙරේතයෝ ඉන්නවා. මේකේ සර්පයෝ ඉන්නවා. මේ මේ මේ පල්ලා යහ කමරේ මීයක් ඉඳලා අනි අම්මේ තියෙන කරදර මේ උපාතකම්බලා. මීයෝ කියන જાතිය දැක්කල නැහැ වාගේ. ඒගොල්ලෝම තමයි ගේන්නේ කොණ්ඩ මොස්තර ඇතුලේ දාගෙන. නැතු මේ ඉන්නවා මීයෝ. ඊට පස්සේ එක දවසක් කියනවා අනේ උකුණෝ ඉන්නවා. මොනේ මොකුන්ද මකුණෝ. මේක දෙක වෙලා ඕ සම පිටරටට ගිල සද්දේ. නේ හොයලා බලනකොට මකුණෝ නෙවෙයි වෙන මොකද්ද තිතා. ඉතින් මුණ්ඩ කොහෙද භාවනාවක් හරියන්න පුළුවන් මේ? හරියන්න බෑ. මේක කැවැත්තක් කෑවත් කැඩිලා ගියත් මේ භාවනා කරන්න එපා. මේක පිසාච ප්‍රේතෝ ඉන තැනකට ගියා නම් ආයි පිසාච ප්‍රේත යන කියන්න පුළුවන් අපිට මාළු බදින සෝදෙන්න කියලා උන් ඉන්නේ පිසාච පෙරේතකම් තමයි. ඒකෙත් ඉතින් භාවනා කරපන්. අන්නේකට කුසල ඡන්දය පහල කරා නම් අපිට හිතා ගන්න පුළුවන් බුද්ධ ආදී උත්තරමන්නාන්සලා මොන වගේ දෙයක් කරලාද අපිට මේ પરම්පරාව ගෙනත් දීලා තියෙන්නේ. අපි මේ මොනවද මේ චෝදනා කරන දේවල් ඇයි අපිට බැරිද ඌ වගේ නානත් භාවයේ නන්නත්තර වෙන්නේ නැතුව බෙල්ල ගහලා ගියත් අපි මේ අරමුණේ හිත පවත්තගෙන අපිට මොන ශබ්ද වේදනා හිතවිලි ආවත් ආපහු අරමුණට හිතර ගන්න පුළුවන්කම නැති කරන්න කවුරුත් නැහැ. ඉතින් මේක නෝන්ජල්කමක් කියලා කරගත්තොත් කරන්න දෙයක් නැහැ. එහෙම නම් සරුවචනසල් මෙච්චර සූත්‍ර මාර්ගයෙන් අපිට කියන්න ඕන කමක් නැහැ. එහෙනම් සාරිපුත්‍ර ස්වාමීන් කියන්න ඕන කමක් නැහැ. මේක ඇත්තටම ආවසෝ. හැබැයි මේක විස්තේරුම් ගන්න අමාරුයි. අපි නානත්තාවයට කැමැතියි. මේක අනිත් පැත්තේ යෑම තමයි තපස කියන්නේ. මේක අනිත් පැත්තට යෑම තමයි භාවනාව කියන්නේ. ඒක අනිත් පැත්තට යෑම තමයි මහානකම කියන්නේ. නිසා විචිත්තත්වයේ තියෙනවා නම් තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරෝ විනේති චන්දා. ලෝකේ විචිත්‍රතාවය තිබිච්චා. උඹ ඒකට ඔළුව නරක කරගන්න එපා. උඹේ තියෙන ඡන්දේ පරිස්සම් කරපන්. කාම ඡන්දෙට යන්න දෙන්න එපා. මිනිසු නැටුවට උඹටයි ගෙවන්න වෙන්නේ. නිසා පුළුවන් තරම් කුසල ඡන්දෙට හිත දාගෙන පරිස්සම් වෙලා ගත කරන ජීවිතේ ගත්තොත් ඒ රාගයේ දිගේ ගිය හිත දැන් මේ පරිලාහය කියන द्वේෂයට මාරු වෙන තැන යෝගාවචරයට අල්ලන්නේ. ඒක හරිම ඕලාරිකයි. හරිම පටිච්ච සම්පන්නයි. හරිම සංකතයි. අරමුණක් එනකොටම Tamanට මේ නදකින් කියලා ගතිය එනකොට ඒක බොහෝම ඕලාරික දෙයක්. හොඳට තේරෙනවා. දැනගෙන ඕක දිගේ පොහොර දාන්න යන්න එපා. නැවතත් අර මධ්‍යස්ථ අරමුණට නීරස වුණත් කමන්නේ මූල කර්මත්තාන්න ගේන්න පාර දන්නවනම් මායයට අපිට සැලසුම් ගහ ගන්න බැරුව යනවා. මායя සැලසුම් ගහන්නේ විචිත්තත්වයට කැමති අයට විතරයි. එහෙම නැති කෙනාට එහෙම නැත්නම් අඩු කරන කෙනාට මායя එන්නේ එන්නේ එන්නේ පරදිනවා. ඒක නිසා අපි දැනගෙන අපි ඉන්නේ මේ තරම්ම මකර කටක කියලා දැනගෙන අරසවීම කරන්න පුළුවන් මේ අපි වගේ පිරිසක් මුළු ලෝකෙම නැහැ. අපිට වගේ ආයුධ උපකරණ තියෙන දැනුම තියෙන මේ උත්සාහය කරපු කවුරක්වත් ලෝකේ නැහැ. අනිත් ඔක්කොම කරන්න හදන්නේ නානත්ත්වේ වැඩි කරන නන්නත්තර වෙන ගතිය තමයි. ඒ නිසා අදිෂ්ඨානයක් ගන්න මෙතෙන්ට එනකන් අපි කරලා තියෙන ටික පොඩි නෑ. දැන් තියෙන එක අරසා කරලා ওই පුංචි පුංචි දේවල් වලට හිත නරක කරන අවුල් කරන්නේ නැතුව ඊ ගාවට කරන්න තියෙන කුසලයේ සඳහා සූදානම් වීම යන්න නම් අපි මේ කුසල ඡන්දේ පහල කරගන්න ඒකෙන් යන්න ඕනේ චන්දං ජනේති වායමති විරියං ආරබති විදියට එහෙම නොවුනොත් අපිට ඒකාන්ත භාවනාව පරිලාහයක් වෙනවා. භාවනා වදයක් වෙනවා. කියන්නත් සිද්ධ වෙනවා ගියා අපහරි ගියේ නෑ මොන කරදරයක් වුණායි කියලා. එහෙම නොවි මේකේ ඒ සුන්දර පැත්තට දාන්න නම් අපි මේ කුසල ඡන්දේ පහල කරගෙන ඒ පරිලාහ එන්නේ කාම ඡන්දෙට ගියොත් අපි කුසල ඡන්දය දාගෙන අඩු කරමින් අඩු කරමින් පරිලා අඩු කරමින් යන ගමනක අපි ඉන්නේ දෙන්නෙක් එක තැන නැහැ. එක එකන එක එක තැන් වල. නිසා ඉදිරි ගමනේදී එල්ලේ සකස් කිරීමට මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. ශිළු දිනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා